සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කම සුපත් සුපත් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අපි මේ නේවාසික උපාසක මහතුරු සම්බන්ධ කරන හැමදාම බ්‍රහස්පතින්දා නිසරණේ චාරිත්‍රාක් විදිහට ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා අදත් අපිට බ්‍රහස්පතින්දාවක් සහ ධර්ම දේශනාවක් සඳහා කාලයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඉතින් ධර්ම දේශනාවට සියලු දෙනාම tempත් වෙලා සූදානම් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සුතවාචකෝ භික්ඛවේ අරිය ශාවකෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උරත්තාලින් කන්දන්ති න සම්මෝවං ආපජ්ජති සෝ ඒකෝ වේදනං වේදියති කායචිකං කායිකං න චේතසිකං තීති ස්වාමීන් වහන්සේ <coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩේ උපුටා ගන්න ලද්දේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ වටිනා සූත්‍රයක් වෙන සල්ල සූත්‍රයෙන් ඒක වේදනාව පිළිබඳව විඳීම පිළිබඳව වේදනා චෛතසිකයේ පිළිබඳව ඉගැන්වීම සඳහා ගන්න ලද සූත්‍රයක්. ඒක සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ සල්ල සූත්‍රයේ ඉඳි ඉස්සලා සර්වචනාංශේ දට්ඨබ්බ සූත්‍රය ආදි වශයෙන් වේදනා චෛතසිකය පිළිබඳ මූලික යම් යම් සූතමේ දැනුම සඳහා කරුණු උගන්වලා ක්‍රමයෙන් එවැනි භාවනාවක් එහෙම නැත්නම් ඒ දැනීමක් භාවනාවකට නංවගන්නේ කොහොමද කියන දන දක්වාම ක්‍රමයෙන් ගෙනියනවා. ඒ අනුව බලනකොට භාවනා කරන්න විසින් වේදනාව චෛතසිකයක් වශයෙන් අඳුර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායේ පිළිගැනීමක් තියෙනවා චෛසික 52ක් තියෙනවා කියලා. අහු හිඳලා පෙන්නකොට අටුවා යුගයේදී ඒකෙන් වේදනාවත් එක චෛතසිකයක්. ඉතින් මේ වේදනා චෛසිකය පිළිබඳව රට්ටු සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් හඳුනා ගන්නවා. නමුත් සරුවචන් වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් මේ දෙක වෙන් කරලා දක්වනා වගේ මැද තියෙන අදුක්ඛම සුඛ වේදනාවකුත් ගෙනහැර දක්වනවා. ඉතින් මේ නිසා සංඝයා අතර සමහරට වාද හටගත් අවස්ථාවල් තියෙනවා. වේදනාවල් තියෙන දෙකයි කියලා කට්ටියක් ඒක දැඩිසේ සලකනවා. තව කට්ටියක් 3යි කියලා සලකනවා. තව කට්ටියක් කියනවා කායික වශයෙන් දුක් වේදනා සුඛ වේදනා සහ දුක්ඛම සුඛ වේදනා තියෙන අතර මානසිකවත් දෝමනස්ස වේදනා සෝමනස්ස වේදනා කියලා දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම පහක් වෙනවයි කිය. ඉතින් මේ ඇති වෙච්ච ගැටුම කොච්චරද කියනවනම් සරුවච්චන් වහන්සේට පාර්ලිය වනයේට යන්න සිද්ධ වුණා. කරුණාකරලා ඔක නතර කරන්නකෝ. නතර කරන්න පුළුවන්. පාර්ලිය වනයේට වඩින්න සිද්ධ වුණා මේ ගැටුම නතර කරන්න. මොකද කිසිම කෙනෙක් කැමති නැහැ. දෙකයි කියප එකනා තුනයි කියනකට කැමති නැහැ. තුනයි කියප එකනා පහයි කියනකට කැමති නැහැ. ඉතින් මම සරුවත්ඥාන්සින් හැබැයි මම මෙහෙමයි දන්නේ කියලා විශාල මේ දන්න දන්න කාරණා සියල්ලම පටලැවිල්ලට හදා ගන්න. ඉතින් ඒකට නිසා නෙවෙයි මේ බණ කියන්නේ. ඒ ඒ කරුණ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට දැනගෙන Tamanට තියෙන මේ දුක ගෙවම් කරන්නයි. එහෙම නැත්නම් සැකදුරු කරගන්නයි, පටලැවිලි අඩු කරන්නයි. ඉතින් ඒ නිසා මේ වේදනාව පිළිබඳව ඉගෙන ගන්නකොට වේදනාව කියන එක චෛතසිකයක් වුණාට ඒකේ මුණත් මේ විදියට දෙගුණයකට සාමාන්‍ය පෘථක්ඥය දන්නවා. භාවනා කරන කෙනා ඒක දෙක වෙන් කරන මැද තියෙන නොදුක් නොසුව වේදනාවත් එක තුනක් වශයෙන් දන්නවා. ඊට පස්සේ ඒවා කායික වේදනා කියලා නම් කරනවා. ඊට අමතරව චෛතසික වශයෙන් දෝමනස්ස සෝමනස්ස කියලා තවත් දෙකක් තියෙනවා. පහක් වෙනවා. අන්න ඉගෙන ගත්තට පස්සේ තමයි කෙනෙකුට තමන් කරා පැමිණෙන ඒ විඳීමක් දුක් වේදනාවක්ද කායට දැනෙන සුඛ වේදනාවක්ද එහෙම නැත්නම් ඒ දෙකටම වැටෙන්නේ නැති විඳිනවා දැනෙනවා සැපට දුකට දාන්න බෑ ඒකට අදුක්කම සුඛ වේදනා කියනවා එතකොට මේ සුඛ වේදනා දැනීම පිළිබඳව හිත සොම්නස් වෙනවා සතුටටපත් වෙනවා ඒකට සෝමනස් වේදනායි කියලා කියනවා දුක් වේදනා විඳීම පිළිබඳව දොම්නස් වෙනවා එතකොට දෝමනස් වේදනා කියනවා මේක ටිකක් තව පැහැදිලි කරන්න පුළුවන් තමන්ගේ හතුරෙකුට සුඛයක් එනකොට හිත දෝමනස් වේටපත් වෙනවා තමන්ගේ හතුරට දුකක් එනකොට හිත සෝමනස් වේටපත් වෙනවා එතකොට අසෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා කියනවා කායික වේදනාවෙන් වෙනස්ව තනියම හිට ගන්න පුළුවන්. Tamanට වේදනාවක් ඕනේ අනුන්ට කායික වේදනාවක් එනකොට හතුරෙක් නම් හිතට සෝමනසක් එනවා. එයා මිතුරෙක් නම් දොම්නසක් එනවා. ආන්නේ විදිහට මේක අපි තේරුම් අරගන්න ඕනේ. ඒ විදිහට තේරුම් අරගත්තට පස්සේ මේ පුද්ගලයා පිළිපුත්කලයට සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා ගත්ත අත්දැකීම් වලින් සඳහන් කරනවා සැප දුක විතරක් දන්න කෙනා පෘථග්ජනයා දුක් වේදනාවක් ආවට පස්සේ ඒ දුක් වේදනාවේ කෙලවර කාම සුඛයක් අපේක්ෂා කරනවා. එයා දන්නේ කාම සුඛයෙන් තොරව දුක් වේදනාවක නිමහාවක්. ඒ නිසා දුක් වේදනාවක් ආපුවාම ඒකේ තියෙන වෙහෙස ඒ දරත ගතිය දරුණු ගතිය නැති කරන කාමයේ සේවනය කරනවා. ඉතින් ඒ නිසා දුක් වේදනාවක් අනිවාර්යයෙන්ම කාම වේදනාවකින් කාම සුඛයකින් කෙලවර කරන්න යන නිසා එයා දුක් වේදනාව විඳින වෙලාවේ පටිඝානුසයත් කාම ආශාව සඳහා ඇති රාගානුසයත් කියන ඒ අනුසේ ධර්ම අනුව මේ වෙලාවෙත් පෙළෙනවා වගේම විශාල කර්ම රාශියක් රාශියක් රැස් කරනවා. මේ වේදනා චෛසිකය පිළිබඳව නොදැනීම නිසා ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ වේදනාව පෙළෙන කෙනෙකුට නැත්නම් වේදනානුපස්සන කරන කෙනෙකුට නැත්නම් වේදනාව පිළිබඳ දැනගන්න කැමති කෙනෙකුට අපි කොච්චර මේ වේදනා චෛසිකයේ අනුව මේ සැප හොද සැප හොයාගෙන යන ගමනේ කියාට ඒ චෛතසිකයේ වැඩ කරන න්‍යාම ධර්මය එහෙම නැත්නම් ධර්ම න්‍යාමය ඒකේ ස්ථාවරය දන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම හැම චිත්තක්ෂණයකම කර්ම රැස් කරනවා. ඉතින් අඩු ගානේ පෙර කර්ම ගෙවෙන වෙලාවක හෝ නැත්නම් සාමාන්‍ය ඉන්න වෙලාවක අලුතෙන් කර්ම රැස් නොකර සිටීමට නම් මේ වේදනා චෛතසිකය පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. අසු විරු දැනුමක්. ඒක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ඊට පස්සේ යම් යම් තැන්වලදී පාවිච්චි කරලා ඒක ਸਰවඥාන්සේ කියාපු දේ සත්‍යයි කියලා ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්න ඕනේ. අත්දකලා තියෙන්න ඕනේ යම් ප්‍රමාණයකට. ඒක ඒ ප්‍රත්‍යක්ෂය වේදය වශයෙන් සඳහන් කරනවා. වේදේ කියන්නේ ඥාණයට නම. නිසා යම් කිසි කෙනෙක් වේදනාව වෙනකොට වේදනාවෙන් පණින සුළු නම් කර දෙන්නේ නැත්තම් මුණ දෙන්නේ නැත්තම් ඒ මනුස්සයා හැමදාම දාසකත්වයක හිටින්නේ. ඒ වගේම කවදාකවත් අවබෝධයක් ලබන්නේ අනුන්ගේ දැනුමෙන් අනුන්ගේ දැනුමට වාල් ගතියක් පෙන්වනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ජීවිතේ තලතුණා වෙනකොට 40 වෙනකොට 60 වෙනකොට ඒ මනුස්සයා තුළ අත්දැකීමක් එකතු වෙන්නේ මේ වේදනා ආවට අනුන්ට කිව්වට කොච්චර දෝ කාමසේවනයේ කරාට කවදාකවත් ඒකේ නිමාවක් වෙන්නේ නමුත් යම් ප්‍රමාණයක පෘ탁ඥය පවා දන්නවා ඉවසා දරාගෙන හිටියොත් ඒකෙන් අනුන්ට කරදර කරන්නේ නැතුව Tamanට කරදර වෙන්නේ නැතුව සෑහෙන දුරට අලුතෙන් කර්ම රැස් නොකරගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් යෝගාවචරයක් නොවෙන කෙනා ඉවසා දරා ගැනීම නෝන්ජල්කමක් විදිහට සලකනවා. බය අදුගතියක් විදිහට සලකන්නේ දුප්පත්කමක් විදිහට සලකන්නේ. ඒ නිසා ඒ අත්ව හිතනවා වේදනාවක් එනකොටම මොනවා හරි කාමසේවණයකින් ඒක යටපත් කරනවා. එහෙම නැත්නම් වේදනා නාශකයකින් ඒක යටපත් කරනවා. එහෙම නැත්නම් කෙඳිරි ගාලා <clears throat> සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති කියලා ඒක ශෝක කරන අනුන්ට ඇහෙන්නේ කෙන්දිරි ගන්න පටන් අර ගන්නවා. ඒ වගේම ක්ලාන්ත භාවයටපත් වෙනවා. අනේ මං දැන් තනියම ඉන්නේ මට මම ලෙඩේ આવුත් එහෙම කවුද දැන් මට උදව් උපකාර කරන්න කියලා ඉන්න තැනම ක්ලාන්ත වෙනවා. වේදනාවේ තියෙන බරපතලකම අර හිතට ගත්ත වැඩිකම නිසා පරිදේවති කියලා කියන්නේ මේ අඬ අඬ කියවන්න පටන් අර ගන්නවා දොඩෝනොයි කියලා කියන්නේ වේදනාවේ ඒවා උරත් තාලෙන් කන්දන්ති කියලා කියන්නේ පපුවේ පැහැර ගනිමින් හඬනවා නැත්තම් උඩට අත් දෙක දිග ඇල්ල දෙයයන් ආන්සර් කියනවා ඇයි මට මේ දුක උනේ කියලා ඒ වගේම සම්මෝහයටපත් වෙනවා කරන ඔක්කොම මෙවුවා කරන විකාරම නෙවෙයි හිතට ඇත්තටම දරා ගන්න බැරි වුණාට පස්සේ සම්මෝහයටපත් වෙනවා කියන්නේ ඔළුව අන්ධබන්ද වෙනවා ඒකට වේදනට්ටයි කියලා කියනවා වේදනාවෙන් පීලිත තත්ත්වයටපත් වෙනවා ඒ නිසා ඒක නර කවදාකවත් එවැනි තත්ත්වයකටපත් වෙච්ච කෙනාට වේදනාවේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා කවදාකවත් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද වේදනාව පිළිබඳ පොදුම ද්වේෂයක් තියෙන්නේ. භීතිකාවක් තියෙන නිසා පුංචි වේදනාවක් ආවත් බුදු විදිහට gadu ගෑනවා. ඒ වගේම පුංචි වේදනාවක් ආවත් බුදු විදිහට කාමයේ ප්‍රාර්ථනා කරනවා. කාමයෙන්මයි ඒක ගෙවම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්නේ බව දැනගෙන යම් කිසි කෙනෙක් වේදනාවක සුඛ වේදනාවක අදුක්කම සුඛ වේදනාවක මුලමදාග බලනවා කියන්නේ විපස්සනා කරනවා කියන්නේ. සුද්ධ වශයෙන් විපස්සනා කරනවා කියන්නේ ඒකයි. ඒක නිසා වෙනදා කාම සේවනයක් පිළිබඳ හැඟීමකින් යුක්තව දුකක් ප්‍රමිච්ඡාම සිත් මේ මුණ දෙන්නේ එහෙමයි. එහෙම නැත්නම් පැමිණිච්ච දුක පිළිබඳව එක එකාට කිය කියා විදිනවා. ඒ වෙනුවට මේ පැමිණිච්ච දුකේ මුලැමැදාක බලන්න කිව්වොත්. ප්‍රයතකට පැමිණිච්ච සැපයක මුලැමැදාක බලන්න කිව්වොත් අර පේනවා සැප වේදනාවයි දුක් වේදනාවයි සම්පූර්ණ එකිනෙක පටලවිච්ච දේවල් නෙවෙයි. සැපක් තියෙන තැනක දුක නැහැ, දුක තියෙන තැන සැප නැහැ. ඒ නිසා සැපේ සිට දුකට මාරු වෙනකොට සහ දුකේ සිට සැපට මාරු වෙනකොට අනිවාර්යයෙන්ම අතරමැද අවස්ථාවක් තියෙනවා. මේ අතරමැද අවස්ථාව පන්නලා තමයි තණ්හාව ගැටලෑමක් සිද්ධ කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට වේදනාවක ආරම්භයේ ඉඳලා මැද හරහා අගටම යන්න පුළුවන් වුණොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා එක වේදනාවක් නිම වෙලයි අනික් වේදනාව පහළ වෙන්නේ. ඒ දෙක අතරමැද ප්‍රදේශයේ සම්මෝහයක් තියෙන්නේ, අවිද්‍යාවක් තියෙන්නේ. ඒක නොදැනයි අපි ශීඝ්‍රයෙන් සැපේ සිට සැපේට, සැපේ සිට දුකට, දුකේ සිට සැපේට, දුකේ සිට දුකට ආදි වශයෙන් පණින්න. ඉතින් සතිය පිහිටවනට මේ සිද්ධි පුළුවන් තරම් හිමීට වෙන්න ඇරලා සති ධාරාව හැකිතාක් වැඩි කරනවා. වැඩි කරන්න කරන්න කරන්න කරන්න තේරෙන්න පටන් ගන්නවා මේ වේදනාවල් අතර මාරුවක් න්‍යාය ධර්මයක් අනුව සිද්ධ වෙනවා ධර්ම නියාමයක් අනුව ඒ අනුව සැලෙන්නේ නැතුව වේදනාව අවබෝධ කර ගන්නාසුලුව වේදනාව විනිවිද ගන්නාසුලුව වේදනාව මුලමෙදාග දක්නාසුලුව වේදනාව විපස්සනා කරනසුලුව වේදනාවට සතිමත් වෙනසුලුව වේදනාව පිළිබඳ අප්‍රමාද වෙනසුලුව බලනවා නම් ඒ වේදනා එක එකක මේ විදිහට මුලමෙදාග බලන්න ඒ කෙනාට සිද්ධ වෙනවා ඉතින් ඒක මේ වේදනාව පිළිබඳව මුලමදාග බැලීම ආධුනික යෝගාවචරයට කරන්න බෑ. දක්ෂ යෝගාවචරයට උනත් ආයුධ සන්නද්ධව හිටියොත් කරන්න පුළුවන්. ආයුධ සන්නද්ධ නොවුනොත් වේදනාව ජය ගන්නවා පුද්ගලයා දාස භාවයටපත් වෙනවා. ආයුධ සන්නද්ධයි කියලා කියන්නේ වේදනාව වෙන්නේ ඉස්සෙල්ලම පිළිටුවගත්ත සතියක් තියෙන්න ඕනේ. ඒ සතිය බොහෝ විට අපි ඇති කරගන්නේ කායගත සතිය අනුව. කය අනුව ගිය 100ක් අනුව නැත්නම් ආස්වාද ප්‍රසවාසය අනුව නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව අනුව එනතම වම දකුණු වශයෙන් සක්මන් කිරීම අනුව මේ කය පිළිබඳ සතිය පිළිබඳව අභ්‍යාසයක් කරනවා. නමුත් ඒ කරන අභ්‍යාසය අසාර්ථක වුණොත් නොබෝ වේලාවකින් වේදනාව ඇවිල්ලා යෝගාවචරය ආසනින් උස්සල විසිකල දානවා. නුරුස්නාගති පහළ වෙනවා. නමුත් ඒ තියෙද්දි හරි කමන්නේ භාවනා කරලා කරලා කරලා කවදා හරි දවසක ආනාපානෙන් හෝ ඉන්න ඉරියව්වෙන් හෝ පිම්බි මැකිලිමින් හෝ පටියන්කේදී සතිය පිහිටුවා ගත්තොත් කොහොමඩක්වත් විනාඩි 20 යනකොට 35ත් 20ත් අතර මේ වේදනා චෛසික මතුවෙනවා. මතුවෙනකොට එළඹ සිටි 100න් හිටියොත් අන්න දැන් එන්න පටන් ගන්න දුක් වේදනාවක් මේ එන්න පටන් ගන්න සුඛ වේදනාවක් ආදී වශයෙන් වේදනාවේ අලගිය මුලගිය දකින්න පුළුවන්. පුළුවන්. එහෙම නැත්නම් අරක එන්නෙම තලාගෙන පෙලාගෙන නැත්තම් කුමුදු ආගෙන සතුට ඇති කරගෙන හැඟුම් බර කරන. ඒතකොට යෝගාවචරයට ඒ වේදනා ස්වરૂපයේ දුකද සුඛද මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා සාංශුද්ධයක් ලබා ගන්න බැරි යම් වෙලාවක සාංශුද්ධයක් ලැබුවොත් දුක් වේදනාවක් පිළිබඳ ගත්තොත් සාංශුද්ධයක් ලැබුවොත් එයාට අනිවාර්යයෙන්ම මේ දුක් වේදනාව කෙලවරේ කාම සුඛයක් හොයන්න අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් එන හැම දුකකදීම එයා සැලසුම් කරනවා ආ මේක සනීප කරගන්නට කාමසුඛ වෙන්නේ කියලා. ඉතින් ඒක වෙන්නේ දුක් වේදනාවේ මුලැමැදාග නොදැකීම, විනිවිද නොදැකීම, විපස්සනා නොකිරීම නිසා හැමදාම දුක් වේදනාව එන ගානේ කාමයට දාසකම් කරනවා. එතකොට දුක් වේදනාව සාංශුද්ධෙන් බැලුවොත් දුක් වේදනාවේ කෙලවර තියෙන කාමසුඛයට වාල් වෙන්නේ නැති ගතිය එකක් දෙක එවැනි කාමසුඛයකට පිපාසයක් ඇති කරන්නේ මොකද දුක් වේදනා වෙනකොට ඒක කෙරෙහි ද්වේෂයක් පටිඝයක් පටිඝානුසයක් හිතේ තැම්පත් ඒ වේදනාවෙන් ඇවිසිච්ච හිතට සම්මෝහයට පත්වෙච්ච හිතට ලේ අත්පෑර හඬන හිතට දුක් ගැන විලි කිය කිය හඬන හිතට කවදාකවත් යටිපහුවෙන හැම චිත්තක්ෂණයම යටිපහුවෙන ඒ පටිඝහනුසේ द्वේෂය දැක ගන්න බෑ. ඒ द्वේෂය පහළ වුණත් ඒ द्वේෂය පේන්නේ අසවලා විශ්ින් කරපු දෙයක් කියලා කරපු එක්කනා පිළිබඳ ආත්ම සංඥාවෙන් බලනවා. නැත්තම් Taman කෙරෙහිම ආත්මනුකම්පාව කියන ආත්ම සංඥාවෙන් බලනවා. නැත්තම් මේ ගින්දරට බයි. නැත්තම් කාලගුණයට බයිනවා. නැත්තම් වැස්සට බයිනවා. නැත්තම් කාට හරි ඒජන්ත කෙනෙක් හොයලා යාට බනිනවා. අර පටිඝය හරියට අඳුරගත්තේ නැති සම්මෝහයටපත් වෙච්ච කෙනා. නමුත් යම් කිසි කෙනෙකුට වේදනාවේ තියෙද්දිම ඒක විනිවිදමින් මුලැමැදාක බලමින් සතියෙන් විපස්සනාවෙන් කරන්න ගියොත් තේරෙන්න පටන් ගන්නවා වේදනාවක් එනකොට හැම වෙලාවෙම යටින් ඒකට නුරුස්නා ගතියක් පටිගයක් වැඩ කරනවා මේ දෙක වෙන්කොට හඳුනා ගන්න නම් සම්මෝහය නැති වෙන්න ඕනේ අසම්මෝෂතාවය එන්න ඕනේ අසම්මෝසතාවය කියලා කියන්නේ භාවනා කරනකොට ඒ නුරුස්නා ගති, අමිහිරි වේදනා එනවමයි. අන්නේ වෙනකොට අපේක්ෂාවෙන් යනවා නම් ඒක ලෑස්තිලා යන කෙනාට සම්මෝසාව බරපතල නැහැ. ඒකට අසම්මෝසතාවය ඇති වෙන්න ඉඩ වැඩි. ඒ වගේම තමයි සතිය ගැන කතා කරනකොට සතිය අටුවාචාර්යන් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා. සතියේ තියෙන අපිලාපන ලක්ෂණය, අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ පිලාපන ලක්ෂණේ අනිත් පැත්ත. පොළාපනින ගතිය අනිත් පැත්ත. පොළාපනිනවයි කියලා කියන්නේ වේදනාව වෙනකොට පැනලා වෙන එකට යනවා. කාමසකේ හොයනවා. කාමසුකේ හොයනවා. එහෙම නැත්නම් ආපු වේදනාවට බයින. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ කාමසුකේ හොයන්නෙත් නෑ. වේදනාව පිළිබඳව පටිගය ඇති කරන්නේත් නෑ. වේදනාව හොඳට ළඟින් ඇසුරු කරනවා. මේ මුල, මේ මැද, මේ අග කියලා මේ වේදනාව කපනවා වගේ, එක පුච්චනවා වගේ, එක පිටි ගහනවා වගේ. මේක එක තැනක, එක පැතිරිලා, එක දුවන එකක්, එක තැන තියෙන එකක්. මේක රිත්තක් තියෙනවා මේක එක අක්ෂයක් ලක්ෂයක තියෙන ආදිවාසී වේදනාවේ ස්වභාවික ලක්ෂණ ලස්සනට කියන්න පුළුවන් සතියෙන් බලන කෙනාට. ඒ මොකද වේදනාවට කිඳා බහින්න නිසා. වේදනාව එනකොට ලුහුටන්න යන්නේ වෙන දේවල් හිතන්න යන්නේ කාමසුඛය ගැන හිතන්න යන්නේ ඒකට කියනවා අපිලාපන ලක් කරලා එතකොට දැනෙන වැටහෙන විදිය තමයි නැත්නම් ඒ ඒ ඒ ඒ සතිය කර දෙන කෘත්‍යය තමයි වැටෙන දෙයට වැඩිය කර දෙන කෘත්‍යය අසම්මෝස ලක්ෂණ අසම්මෝස රස. සම්මෝසාවක් එන්නේ මම ආනාපානේ බලන්න ඕනේ. දැන් ආනාපානේ නැහැ. දැන් මට වේදනාව තියෙන්නේ හොඳටම දන්න. ආනාපානේ නැතුව නෙවෙයි ඒක පුංචි වේදනාවක් තියෙනවා ලොකුයි. වේදනාව අපේක්ෂා නොකරට දැන් සම්මෝසාව නැති කෙනාට සතිය තියෙන සම්මෝසාව නැහැ. එතකොට යාට කියදයි ආනාපාන භාවනා කරන ගාන දැන් ආනාපාන පේන්නේ වේදනාව පේනවා. ඒ වේදනාවට ද්වේෂිකුත් තියෙනවා එක්කෝ. එහෙනම් තව ඒක කපනවා පුච්චනවා පෙළනවා වගේ. අරමුණෙන් පිටට ඇදලා දානවා. එහෙම නැත්නම් අරමුණ කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා අසම්මෝසව වේදනාව පිළිබඳව වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම හොඳට සලකලා බැලුවොත් වේදනාවත් එක්ක ආනාපානය කරන කෙනාට කොච්චර තද බල වේදනාවක් තියුණත් ආනාපානේ නතර වෙලා නැති බව තේරෙයි. සතිය ආනාපානේ නෙවෙයි වේදනාවේ තියෙන නමුත් සතිය තියෙනවා. සතිය තියෙන වේදනාවේ තිබිය යුත්තේ ආනාපානේ මේ බව හොඳට අසම්මෝෂව තේරුම් කරගන්න ගියොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා පාසි බැඳිච්ච වතුර කඩක පාසි පේන්න තිබුණට බොහොම තුනී තට්ටුවයි ඒක එහෙමේ කරපු ගමන් යට ඉතා පිරිසුදු වතුරක් තියෙනවා නමුත් බැලුව බැලමට පාසි වලින් වැහිච්ච වතුර කඩක් තන නිලක් වගේ පේනවා වතුර කලයක් ගන්න ඕන එක කලින් කලින් එහාට මෙහාට කෙරුවට පස්සේ වතුර කලයේ ගන්නකම් පාසි අයින් වෙනවා. ඊට පස්සේ වතුර කලයක් කරන ගියාට පස්සේ ආයෙසරක් පාසි එනවා. නමුත් යට වතුර හරි පිරිසිදුයි. ඒ වගේ මේ වේදනාව මතු පිට හොල්මන් කරාට ඒක හොඳට දැනගෙන ගියොත් දැන් පේන්නේ වේදනාව විතරයි. නමුත් ආනපාය නැතුව වගේ නමුත් අවශ්‍ය නම් අසම්මෝසතාවේ තියෙනවා නම් අර නොපෙනෙන යට තියෙන යටටට්ටුවේ තියෙන ආනාපානෙ දක් ගන්න පුළුවන්. මේකට කියනවා වේදනාව විනිවිද දකින්නයි කියලා. විනිවිද දකින්නේ <clears throat> සතියෙන් ඇති කරලා දෙන අසම්මෝස භාවය ආඩ්‍යව සන්නාසන් සන්නාසන්නද්දෝ ගිය කෙනාට තමයි. වේදන දකින්න බයෙන් යන කෙනාට අනිවාර්යයෙන්ම අර පිට තියෙන පාසි ටික දැකලා මේක තන්නේ ඉලක් මේක වතුර කඩක් නෙවෙයි කියලා කලේ අරගෙන ගෙදර යන මිනිහා වගේ. නමුත් එයා දන්නවනම් දවසක් මීට කලින් වතුර ගිහිල්ලා තියෙනවා මෙතන දිය කඩක් යට තියෙනවා උඩ තනනිල වගේ පේනවනේ මේක එහෙම කෙරුවට වතුර තියෙනවයි කියලා අසම්මෝසතාවයේ ඇතුව ගියොත් එයා හර යන කෙනෙකුට කියතයි නෑ නෑ අනේ බය වෙන්න ඕක යට වතුර තියෙනවා පොඩ්ඩක් හොල්ලන්න එතකොට යට තියෙනවා කියලා කියලා දෙන්නත් පුළුවන් තමන්න ගන්නත් පුළුවන් ඒතකොට වැටෙන කාරණාව තමයි විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන තමන්ට අවශ්‍ය නම් වේදනාවට අභිමුඛ වෙන්න පුළුවන් ඒක තමයි වෙන්නේ වේදනා ඡණ්ඩ පරතු නිසා නමුත් සත්‍ය තනාගෙන වඩාගෙන සතියේ අගේ ආඩම්බරේ දන්න කෙනාට පේනවා වේදනාව තියෙද්දි තානාපානෙ තියෙනවා. අපේ හිත අර ප්‍රකට දේ පිටිපස්සේ දුවලා අඬාවෝ ගෑවට බලනවනම් යම් පොඩි වේදනාවක් තියෙද්දි ආනාපානෙ තියෙනවා. ඒ වාගේම යෝගාචරය තාම දක්ෂව තේරුම් ගනි. හොඳට ආනාපානෙ පවතිද්දි මැරිච්ච නැති බවට වේදනාවක් කොයි වෙලාවෙත් තියෙනවා. නිින්ද ගිල්ල නැති බවට සංඥාවක් වේදනාවක් කොයි වෙලාවෙත් ක්ලාන්ත වෙලා නැති බවට විඳීමක් කොයි වෙලාවෙත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සරහින් තියෙන ආනාපානද ඉස්සරහින් තියෙන වේදනාවද කියන එක විතරයි. දෙකම කොයි වෙලාවෙත් තියෙනවා. ඉති යෝගාවචරය අභාවිත මනසක් ඇති සතිය දියුණු නැති කෙනෙක් නම් වේදනාවක් ආපු ගමන් අනේ සතිය නැති වුණා වේදනාව මට කරදර කරා මට ද්වේෂය ආවා කියලා සලුවකසා දාගෙන කාම අරමුණක් කරා යනවා. රූප බලන්න යනවා, සද්ද අහන්න යනවා, ගන්ධ බල රස බලන්න යනවා. මේ දන්නේ නැති නිසා මේක වෙලා තියෙන්නේ මේ ජවනිකාවේ හැටියට වේදනාව tire ඉස්සරහින් ඉන්නවා වේදිකාව ඉස්සරහින් ඉන්නවා ආනාපානෙ පස්සට ගිහිල්ලා එහෙනම් ඒ ජවනිකාවේ ප්‍රධාන නළුව වෙලා තියෙන වේදනාව. නමුත් යාට ඕනේ නම් වේදනාව පිටිපස්ස වේදිකාව පිටිපස්සේ ඉන්න සතිය ආනාපාන සතිය ගන්න පුළුවන්. සමහර ඉතින් සමහරලාට ආනාපාන ඉස්සරහට අවිල්ල බොහොම රංග දක්වන වෙලාවේ සතුටින් යෝගාවචරය ඉන්නවා. නමුත් යෝගාචර හොඳට සැලකිල්ලෙන් බැලුවොත් ඒ දක්ෂ සතියක් විවිධාංගීකරණ වෙච්ච සතියක් ආනාපානීයදී කයි වේදනාව තියෙනවා. ඒ අප්‍රකටයි අපිටිපස්සෙන් ඉන්නේ. ආන්න මේ දෙක දැක්කට පස්සේ ඒ යෝගාචර වේදනාව විනිවිද වෙනවා. එතකොට ඒ යෝගාචරට වෙලාවක් හම්බ වෙනවා. දුක් වේදනාවක් දැක දැක දැන දැන ගෙවම් කරන වෙලාව. ආන්න එතකොට පේනවා ඒ දුක් වේදනාව ගෙවන් වෙන්නේ සැප වේදනාවකට ඉඩ තියලා. කාම සැපේ නෙවෙයි. නිරාමිෂ කායිකම සුඛයකට ඉඩ තියලා. ආන්නේ දෙක අතරමැද අදුක්කම සුඛ වේදනාවක් නොදුක් නොසුඛ වේදනාවක් හරහා තමයි දුක් වේදනා නිමා වෙලා සැප වේදනාවට යන්නේ. ආන්නෝක දන්න මේක හොඳට අත්තට අල්ලගත්ත, වශී කරගත්ත, සිද්ධි කරගත්ත සුතවත්තු ආර්ය ශ්‍රාවකයා ගැන සරුවචාන්සේ සඳහන් කරලා තිනවා සුතවාචකෝ බව බික්කවේ ආර්ය ශ්‍රාවකෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට ඔය කියන දුක් වේදනාවක් ඇවිලා හැප්පුණාට පස්සේ ආපాతගත වුණාට පස්සේ මුලිච්ච වුණාට පස්සේ න සෝචති අර ඉස්සර වගේ ශෝක කරන්න යන්නේ නැහැ. එයා අවස්ථාවක් කරගන්නවා මේ දුක් වේදනා තියෙද්දිත් ආනපාන පිටිපස්සෙන් තියනවාද ඉස්සරහින් තියනවාද කියලා දක්නාසුළු නුවණක් යනවා. න පරිදේවති න කිලමති හිත උසాత බැඳගෙන බය වෙන්න යන්නේ අනේ මගේ පරම පරියන්ක කැඩුනා භාවනා කරනවා අනේ වේදනාවක් ආවා කියලා gadu ගන්නේ එයා වේදනාව දිහා වේදනානුපස්සනාවෙන් බලනාසුළු වැඩ කරන නිසා යට ක්ලාන්ත වෙන දෙයක් නැහැ. න පරිදේවති නන්දොඩවන්න යන්නෙත් නැහැ. කොහොමද වේදනාවක් නැතුව භාවනා කරන්නේ වේදනාවක් ආපුවාම මෙනෙහි කරන්න ඕනේ කොතනද මොකද්ද ආදි වශයෙන් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් ඇති කරන්නේ වේදනාව ඉස්සර වෙලා ප්‍රකටව තියෙනවනම් වේදනාව මෙනෙහි කරන හැබැයි දැනගන්න පිටිපස්සෙන් ආනපානෙ තියෙනවා කියලා. ඒක ආනාපානෙ ප්‍රකට නම් ආනාපානෙ මෙනෙහි කරන ඒ වුණත් දැනගන්න පිටිපස්සෙන් වේදනාව තියෙනවායි කියලා. ආන්නේ විදිහට මේක දන්න කෙනාට අනවශ්‍ය ප්‍රපංච කිරීමක් ඕන කරන්නේ නැහැ. අනවශ්‍ය වාග් බහුල්‍යයක් ඕන කරන්නේ සැකයක් ඕන කරන්නේ ඉස්සලා සතිය ආනපානෙත් එක විතරක් තිබ්බට දැන් මේ දෙක මාරු වෙන වෙලාවේදී ඉස්ස ඉස්සරහින් කොයි එකනා හිටියත් පස්සෙන් කොයි එකනා හිටියත් දෙකක් වැඩ කරන බව මායමක් වැඩ කරන බව දැක ගන්න පුළුවන් එතකොට යෝගාවචරයේ භාවනා තව ගැඹුරකට යනවා මිසක් වේදනාව නිසා සලුවක සාදාගෙන නැගිටින්න යන්නේ නැහැ. ඒ වගේම ඉෂාත බැඳගෙන අඬන්න යන්නෙත් නැහැ. මොකද වේදනාව දැන් සෑහෙන දුරට ආනාපානෙත් එක්ක හෝ නැතුව හෝ ආනාපාන ප්‍රකට හෝ නැතුව හෝ කරගෙන යෑමට දන්න නිසා හුදුට චීන කන්නඩියක් දාලා බලනවා වගේ ලොක් කරලා බලන කන්නඩියක් දාලා බලනවා වගේ හොත්තට යොදලා බලනවා හිත කොයි වෙලාවෙත් වේදනා චෛසිකේ නැති එකම චිත්තක්ෂණයක් ජීවත් වෙන කාලේ නැහැ. නින්දෙදි තියෙනවා. නින්දෙදි තියෙනවා. ඒ නිසා මේ නින්ද අවස්ථාවේදී උනත් මොලේ ක්‍රියාකාරකම් වල අඩුවක් නැහැ. මොලේ ක්‍රියාකාරකම් සජීවී මිනිස්සුගේ වගේමයි. අර ඒක පිළිබඳව සම්මෝහයකටපත් වෙච්ච නිසා මතකයට එකතු වෙන්නේ නැහැ. තීන දැක්කොත් මතකයට එකතු වෙනවා. ක්‍රියාවලියක් යනවා. හරියට නිකන් අවුරුද්ද දවස් දෙකක් ජූනි 30 වෙනිදා දෙසැම්බර් 30 වෙනිදා බැංකුව අහනවා කිව්වට බැංකුවේ සේවකයන්ට වහන්නේ නැහැ. පාරිභෝගිකයන් විතරයි වහන්නේ. ඒගොල්ලන්ට ඇතුලේ වැඩ ගොඩක් තියෙනවා. නිෂ්කාශන වැඩ තියෙන නිසා පාරිභෝගිකයන්ට වැහුවට වෙනදට වැඩිය බැංකුව වැඩේ. සම්පකාරෙත් මාසෙකට දෙකකට සැරයක් වහනවා ගණන් බැලීම සඳහා. ඒ කියන්නේ සම්පකාරේ වැඩ කරන මිනිසුන්ට විවේක නැහැ. සම්පකාරේ ඇරලා තියෙන්නේ. නමුත් ප්‍රාතිභෝගිකයන්ට වහලා. අන්න වගේ තමයි තේරෙනවා. නිින්දදී ඒ නිෂ්කාශනය වුණේ නැත්නම් හෙට උදේ අපිට වැඩක් කරන්න යන්න ඔළුවේ පිරිසුදුකමක් නැහැ. සනින්දදී වුණත් මේ දැනීමක් තියෙනවා. ඒක අසම්පජඤ්‍යව සිද්ධ වෙන දැනීමක් තියෙනවා. ඒ නිසා අපි ඔය කෑ ගැහුවට වේදනාව නිසා නැගිට්ටයි කියලා හරියට එකකින් අදහස් කරන්නේ අනික් වෙලාවට වේදනාවක් නැහැ වගේ. එහෙම එකක් නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා මේ වගේ ඉසాత වෙනකන් අඬන්නෙත් නැහැ. න සම්මෝහං ආපජ්ජති. ඔළුව අන්දමන්ද කරගන්නෙත් නැහැ. ඒ අන්දමන්ද කරගන්නේ නැත්තේ මොකද ගන්න නැති නිසා බුද්ධ ඥානසේ සාහතිකයක් දෙනවා. ඒ කෙනාට ඒකං වේදනං වේදීති කායිකං නචේතසිකං. එයා එක් වේදනාවක් ඉන්න එක කායිකයි චෛතසික නෙවෙයි. එහෙනම් කය වේදනාව පිළිබඳ දුක් ගන්න නැහැ කියන එකයි සිංහලෙන් කියන්නේ. වේදනාවක් තියෙනවා ඒ ගැන දුක් ගන්න නැහැ. හිත කරදර ගන්න නැහැ. අතපය කැවිලා තියෙනවා අඬන්න දෙයක් නැහැ. ඉතින් බේත් දාලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. කාටවත් කේන්ද්‍රිකාවට කියලා කඩුවේ නැහැ නේ. එතන ලේ දැක් ගන්න බැරුව ක්ලාන්ත වෙලා, බය වෙලා, සහලවලා, කලබල වුණොත් වේදනාව තියෙන්නේ කායිකට වඩා මේ චෛතසිකව. එතකොට වේදනා දෙකයි. කායික වේදනාවට චෛතසික වේදනාව ආපුවාම මේ සල සූත්‍රයේ සඳහන් කරන දරන්න බෑ කියලා. මොකද ධාර්ය ශාවකයා දන්නා මෙන්න කායික වේදනාව මෙන්න චෛසික වේදනාව. එයා ඉදිච්ච ගෙහෙල් ගෙඩියක පොත්තලෙල්ල ගලවලා මැද මැදේ පමනක් කන්නා වගේ පොතු අර ගන්න දන්නවා. ඒක පොතු අර ගන්න ඕනේ නම් මතක තියාගන්න කායික වේදනාව සඳහා බොහෝ විට බාහිර හේතුවක් හේතු වෙනවා. උණුසුම සිසිලස, උල්කල් ඇතිවීම, දලබුවන් ගෑවීම මොනවා හරි බාහිර හේතුවක් නිසා. අතක් පයක් කැපීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇතුළතත් වෙන්න පුළුවන්. නමුත් චේතසික වේදනා අනිවාර්යයෙන්ම ඇතුළතින්මයි හටගන්නේ. ඒ නිසා යෝගාවචරයට පිටින් උලක් කැනෙනවා. එතකොට එන කායික වේදනාවත් ඒ පිළිබඳ හිතන රක් වෙලා දුක් අරගෙන ඇති කරගන්න චේතසික වේදනාවයි දෙක එකතු වෙච්චාම තමයි අප්පුඩියක් ගැහුවා වගේ අත් දෙක එකට වදින්නේ. එතන වේදනාව විඳින්නේ එදාට තමයි. නමුත් අපි කායික වෙන වේදනාව විතරක් දැකලා ඇතුලෙන් අමනාපයක් පහල කරගන්න නැතුව මේ වේදනාවේ මුලැඳාක බලන්න ඕනේ. මේ වේදනාව තියේදිත් ආනපාන බලනවා, ධක්මං කරනවා. එදින්දා වැඩ කරනවා වගේ බලන්න ගියොත් අර දෝමනස වේදනාව නැහැ. එතකොට කායික වේදනාව දරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියනවා. අටුවචාන් වහන්සේත් මතක් කරනවා භාවනාදී මේක උත්සන්න වෙලා එනවා. වෙන නොදක්ක විදියට පුංචි පුංචි වේදනා භාවනා කරනකොට ඇඟේ කුඹි දුවනවා වගේ වතුර බින්දු ගලන්නා වගේ, දඟලන්නා වගේ, නලියන්නා වගේ, පැද්දෙන්නා වගේ ගොඩාක් වේදනා දැනෙනවා. ඒව මේ භාවනා කරපුවාම එනේ වවිතර නෙවෙයි. මේ හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපි අපේ ඇඟ කය දිහා නෙවෙයිනේ බලන්නේ. හැම වෙලාවෙම අනුන්ගේ දේවල්නේ බල බල ඉන්න නිසා Tamanට දැනෙන්නේ නැහැ. නමුත් ඇතුළට හැල්ලා හොඳට බලන ගත්තොත් ඒ තියෙන දේවල් උද්දීපන වෙන ගතියක් තියෙනවා. අන්නේ උද්දීපනයේ වෙච්ච පමණින් හිත නරක කරගන්න නැතුව මේක භාවනායේ දියුණුවක් මේකට මම බ්ලාස්ටිලා යන්න ඕනේ කියන මනුස්සයාට පමණක් වේදනාවට පස්සනාව කරන්න පුළුවන්. එහෙම නැති කෙන හැම වෙලාවෙම වේදනාව එනකොටම දුක් වේදනාව එනකොටම බය වෙනවා. මොකද ආර්ය ශාවකයා වේදනාවේ පිටින් ඇතුළට එන පෙළන ගතිය, තවන ගතිය හේතුව දැක ගන්නවා. නමුත් ඒකට හිතමනාප කරගෙන පටිඝයක් පහල කරලා මේ වේදන නැති වෙච්ච ගමන් මං ගිහිලා කාම සැපේ විඳිනවා කියලා රාගානුසය සමාදන් නොවි වේදනා බුද්ධි විඳිනකොට ඒ දුක් වේදනාව කොටු කරන්න පුළුවන්. එතකොට හරි අත් දෙකක් එකතු වෙලා පුඩියක් ගහනවා වගේ අපුඩිය වදින්නේ නැහැ. තනි අතින් ගහන අපුඩිය වගේ ඇතුළත වේදනාවක් එනවා. නමුත් මේ වේදනාව දැරිය හැකි මට්ටමකට යනවා. කවදාකවත් නැති ආශ්චර්යයක් එන්න පටන් ගන්නවා. ඒකට භාවනා කරලා තියෙන්න ඕනේ, බණ අහලා තියෙන්න ඕනේ. මේක වරද්ද එකක් කරලා බලලා තියෙන්න ඕනේ. දැනටමත් මේ කරන දේක් අලුතෙන් මොනවාක්වත් ඇත්තේ නැහැ. නමුත් අපි ඊටම් පුංචි මට්ටමකදී පාවා දෙනවා. පුංචි මාරුකදී පාවා දෙනවා. යෝගාවචරය යනවා නැහැ. ශරීරේ ලේ මස් දිවෙන්නේ දිවේවා. නහර සම් ඇට ඉතුරු වන්නේ ඉතුරු වේවා. මම යමක් සඳහා මේ භාවනාවට බැස්සද ඒ પરමාර්ථ ඉෂ්ට කරගෙන මිසක්ක මම නැගිටින්නේ නැහැ. ඔය පුංචි කං කේන්ද්‍රයකට මම නැගිටින්නේ නැහැ කියලා අර තාමගත වීර්යය ඇති වුණාට පස්සේ මේ වේදනාවල් කාගෙන සිටීමේදී අඛණ්ඩ සතියක් ඇදලා ඉලියට දැම්මත් යන්නේ නැති සතියක් පිටරන. වේදනාව කාට පස්සේ කවදාකවත් හිත පිට යන්නේ නැහැ. ඒ යෝගාචරය දන්නේ ඒක පාවිච්චි කරන දන්නේ. එයා කරන්නේ ඉක්මනටම ගිහිල්ලා වේදනානාශකයක් ගහලා ওই වටපිට බල බල ඉන්නවා. අර වේදනාව ආපුවාම Tamanට ඇති වෙන මේ වර්තමානයේ හිත බඳින ගතිය මේ තැනට හිත බඳින ගතිය මගේ පිට වෙන කෙනෙක් හිතා ගන්න බැරි ගතිය තියෙන ලාභේ ආර්ය ශාවකයා දන්න. ඒ නිසා ਸਰවචනසේ සඳහන් කරන හොඳට භාවනා කරන කෙනෙකුට සමහරලාට නිවන් ලැබෙන්නේ රෝගයක් ආපුවාම කියලා. එතකන් එයාගේ පෙරපිනකට ඇඟට කායට වේදනාවක් නැහැ හොඳට භාවනා කරන ඉතින් ආර තේරෙන්නේ නැහැ භාවනා දියුණුවක්. නමුත් හොඳට රෝගයක් ඇවිල්ලා ඒකට සතිය පිහිටවපු ගමන් ඒ උග්‍ර වේදනාවට මුහුණ දීපු ගම පේන්න පටන් අර ගන්නවා. පින්දට වැඩි ගොඩාක් තරහ සිටීමේ ශක්තියක් තියෙනවා. ඒ තරහ සිටීමේ ශක්තියෙන් හැකි සංඥාවෙන් ලෑස්ති මනසකින් ගියොත් වේදනාව පුංචි වෙනවා. නොහැකි සංඥාවෙන් බය අදුකමින් කාමයක් ගැන කල්පනා කරගෙන මේක නැති කරන්නේ කවදද කවුදෝ මට පවන්සලන්නේ කවුද මට ඇවිල්ලා ඔලුවත ගන්න කියලා කිදිරි ගන්න ගත්තොත් වේදනාව නිකන් ව්‍යාග්‍ර දෙිනුවක් වගේ තර්ජනය කර කර ඇවිල්ලා මුරුමුරු ගාලා කාලා දාන පටන් ගන්නවා. එකම වේදනාව තමයි. භාවිත මනසක් ඇති කෙනා වේදනාව විනිවිදනවා. අභාවිත මනසක් ඇති කෙනා වේදනාවට පාවට දාලා, ගින්නගෙන, අඬා උගාගෙන, අනුන්ට කියාගෙන අනේ බලන්නකො මට මෙහෙමයි මෙහෙමයි කියලා අර වේදනාවට මාර්ගපාක්ෂික ධර්මයට උදව් කරනවා. ඒකට වේදනාවන පස්සනාව කියන්නේ. ඒක අභාවිත මනසක හැටි. ඒ නිසා කායන පස්සනාවේ දක්ෂ නැති කෙනාට වේදනාන පස්සනාවට සාදර වෙන්නත් බෑ. ඒ වගේම සමත භාවනාවේදී වේදනාව අල්ලිම කරදරයක්. විපස්සනාදී විතරයි වේදනාව ඔක්කොම එකතු කරලා කොම්පෝස්ට් හදන හැටි උගන්වන්නේ. විශ්ගන්න දේවල් කුණු ද්‍රව්‍ය අපද අපි එකතු කරලා කොම්පෝස්ට් හදුවාට පස්සේ කොම්පෝස්ට් වල සම්පූර්ණ සමබර කාබනික පොහොරක් තියෙනවනේ. විපස්සනා යෝගාවචරය ඒ වගේ ඔක්කොම Tamanට හම්බ වෙන වේදනා ටික ඔක්කොම වැඩ ගන්නවා එකක්වත් විසි කරන්නේ නැහැ. එතකොට ඒ අචිත්තානුපස්සනාට සුදුස්සෙක් බාටපත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ වේදනාවට අඬ අඬ වේදනාවට අනුන්ට අඬව ගගා ගත කරන්න ගත කරන්න මාර්ගපාක්ෂික ධර්ම තර වෙනවා. කෙලස් තර වෙනවා. යෝගාචරය මේ කාය පිළිබඳ ආශාව වැඩි වෙනවා. ජීවිත පිළිබඳ ආශාව වැඩි වෙනවා. ඒකල හිතන ඒක මේ සුවසේ කරගෙන යන්න බැරි අසවලා නිසායි කියලා. ඒවා බාහිර හේතු වෙනවා. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගට අනාර්ය වූ නැත්නම් අසුත තුත්ඥය වේදනාවල් නිසා කැටකිරිල්ලක් වාගේ පෙළෙනවා, තැවෙනවා. විද්‍රාණ පස්සනාව කරන මනුස්සයා සද්දන්ත කුලයේ ඇතෙක් වාගේ ඔය මොකක් ආවත් ගසලා දානවා. ගසලා දාලා තමන්ට කරන්න වැටි කරගෙන යනවා. එයාටත් ඒ වේදනාව තියෙනවා. නමුත් ඒ වේදනාව හපලා කනවා. අර මනුස්සයම නෙවෙයි වේදනාව විසින් හපා කෑමකට ලක් වෙනවා. ඉතින් මේ දෙක අතර වෙනස සමහරු කියනවා uppatti මහම්බෙන එකක් කියලා. ඒ මොකද අබෞද්ධ වෙන බොහෝ දෙනෙක් මේ රහස දන්නවා. යුද පුහුණුවකට ගියාම, බාල දක්ෂ ව්‍යාපාර වලට ගියාම, එහෙම නැත්නම් අන්තිම දක්ෂ ව්‍යාපාර කරන දක්ෂ ව්‍යාපාරිකයෝ තමන්ගේ ඇඟේ හයිය මහාන පුරුදු දියුණු වෙච්ච. ඒකම ලෝකේ පහළ වෙච්ච තාක් වීරචර්ය කියවුවොත් ඒගොල්ලෝ මේ රහස දැනගෙන තියෙනවා. මට සංසාරගත වෙන්නදී. නමුත් මේ ආත්මේ බුදුන්ට ධර්මයට සංඝයාට විවෘත වෙලා නැහැ. නමුත් ඒත් මේ වේදනාවට මුහුණ දෙන ගතිය තියෙනවා. මුකාටවත් බය වෙන්න දෙන්නේ මේ බය වෙන්නේ නැති පිරිසක් බෞද්ධයන් අතරත් ඉන්නවා මෙච්චර වේදනාවට පසනාව කියලා තියෙදිත් ඇත්ත තාමත් හිතනවා මේ වේදනාව ඇතිලා තියෙන විෂ බීජ නිසායි කියලා. එල විෂ බීජ නාශනය කරනවා කියලා හිතපු ගමන් ආධ්‍යාත්මික ඇදලා වැටෙනවා. නාශනයකින් බෑ කවදාකවත් සාන්තියක් ලබන්න. විෂ බීජ නාශනයේ පවා සම්පූර්ණ නාස්තික හැඟීමකින් ඇති කරගත් එකක්. ඒ නිසා විෂ බීජ නැසුවත් Taman නැහිනවා. ඒක කවදාකවත් විෂ බීජ නැසන්න බෑ Tamanට නැහින්න නේතුව. කාටට ශාප කරන්න බෑ ශාපයක් වද්දා ගන්න නේතුව. කාටවත් වෛර කරන්න බෑ Tamanට වෛර කරගන්න නේතුව. එනිසා මේ වේදනා නාශක වලට යන කට්ටියගේ අන්තිමට ඉන්ද්‍රිය ටික ඔක්කොම අර වේදනාවල තියෙන රෙසිඩුවල් ඉෆෙක්ට් එකට සයිඩ් ඉෆෙක්ට්ස් වලට එnde ende ende ende ටික ටික ටික ටික මෙරි මැටි යන්න පටන් ගන්නවා නොදන්නා ලෙඩකින් මැරලා යනවා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා එයා එක සැරේ දුක් විඳිනවා අර විපස්සනා කරන එක ටික ටික ටික ටික දුක් විඳලා විඳලා විඳලා පළවෙනිම ආબોධ කරන් තියෙන දුක්ඛ සත්‍ය කියන එක තේරුම් ගන්නවා. එනිසා මේ දුක් වේදනාවෙන් අයින් වෙන්න නෙවෙයි හදන්නේ යෝගාවචරයා. ඒ දුකට පුළුවන් තරම් මුණ දීමේදී වැඩි දුක් ප්‍රමාණයකට මුණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවා නම් වැඩි දක්ෂකමක් හිතනවා. එහෙම නැත්නම් මම දන් දීපු නිසා, සිල් රැකපු නිසා, භාවනා කරන නිසා මා ළඟට දුක් මොකටද එන්නේ? දුක් එන්න හොඳ නැහැ. ඒ වගේම උපස්ථායකයන්ට තේරෙන්නේ නැද්ද සලකලා දෙන්න. ඇයි මේ හත් සිව්පස දායකයන්ට බැරි අපිට මේ ටික කරලා දෙන්න? ඇයි මේ දොස්තරුළු මෙච්චර සැර? ඇයි මේ බෙහෙත් මෙච්චර තිත්ත? ඇයි මේ ඔපරේෂන් මෙච්චර වේදනාජනක කියලා ඒ නිසා නිතරම පරාජිත හැඟීමකින් කල්පනා කර කර ඒ දෙක අතර තියෙනවා මේ වේදනානුපස්සනාව පිළිබඳව සන්දර්භයේ වේදනානුපස්සනාව කරන එක නම් වේදනාවට hina වෙනවා. ඒ hina වීම කරන්නේ මේ ලෑස්තිලා යනවා කියලා කියන්නේ. භාවනා කරනකොට අනිවාර්යයෙන් මෙන්න ඕනේ. එනකොට ලෑස්තිලා ගියාම වෙන ක්‍රමයක්. බය දුවනකොට වෙන ක්‍රමයක්. ඒක පිළිබඳව දෙන උපමාවෙන් තමයි මේ සූත්‍රයේ නම වැටලා තියෙන්නේ. සර්වත්‍යංශේ සඳහන් කරලා තියෙනවා සේයතාවි බික්ක වේපුරුසන් සල්ලේන විජ්ජියෝ. කවුරු හරි මිනිසෙකුට උලක් ඇිනවා. ඇඟේ, අතේ, කටේ කොහරි උලක් ඇිනවා. ඒ වුණාට ඒ තැනම දෙවෙනි උලක් ඇනේ නැත්තම් පළවෙනි නූල සමහරට යොසා දරාගෙන ඉන්න පුළුවන්. දෙවෙනි නූල ඇනුනොත් සල්ල කියලා කියන උලට පාලියෙන් ඒකයි මේ සල්ල සූත්‍රය කියලා කියන්නේ. දෙවෙනි නූල ඇනුනොත් දරන්න බැරි වෙනවා. දෙවෙනි උල කියලා කියන්නේ හිතට ඇති වෙන දෝමනස්සය. හිතට ඇති වෙන පටිඝය. එනිසා මේක වුණාට වශයෙන්ම රාගෙ දෙන්නම් කියලා අර තියෙන බායාදු ගතිය නිසා දෙවෙනි උල ඇනවා. අන්න ඒ වගේ දෙවෙනි උලක් ඇනෙන්නේ නැතිකම නිසා කාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ විඳින්නේ සීලයක් සඳහා, විඳින්නේ සමාධියක් සඳහා, විඳින්නේ ප්‍රඥාවක් සඳහා. සීලේ අදි සීලයක් කරන්න වෙනද විඳට වැඩි වෙන්දීමක් වෙන්න ඕන. චිත්ත භාවනාවක් අදි චිත්ත භාවනාවක් වෙන්න නම් වෙනද විඳට වැඩි ප්‍රමාණයක් විඳ ගන්න පුළුවන් බව තේරෙන්න ඕන. ප්‍රඥා භාවනාව අදි ප්‍රඥා භාවනාවක් වෙන්න නම් දුක් වේදනාවේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. ඊට පස්සේ එන සැප වේදනාවේ මුල මෙහෙමයි, අග මෙහෙමයි, මැද මෙහෙමයි කියලා කැන්දී ගලබීරෝ වගේ තේරෙනවා මිසක්කා සම්මෝහයටපත් වෙන්නේ නැහැ. හිසාද බැඳගෙන අඬන්නේ නැහැ. විලාප දෙන්නේ නැහැ. දෙදවිලි කරන්නේ නැහැ. ඒ වගේ අඩුවක් ගතියක් දැනෙනවනම් අන්න කියන්න පුළුවන් වේදනාව විවිධයි කියලා. එතකොට මේ වේදනා දෙකටම අහුවෙන්නේ නැති අදුක්කම සුඛ වේදනාවත් අහුවෙන නිසා ඒ යෝගාවචරයට අවිජ්ජානුසයක් නොදැනීමක් යටිපහුවෙන්නේ දුක් වේදනා වෙනකොට පටිඝේ යටින් වැඩ කරන බවත් සුඛ වේදනා තියෙනකොට රාගානුසය වැඩි කරන බවත් ඒ දෙක අතරමැද සින අවස්ථාවේදී අවිජ්ජානුසය වැඩ කරන බවත් තමයි ප්‍රමාණ කරනවා දැන්. දැන් මට මේ දුක් වේදනා පිළිබඳ තරහක් තියෙනවා. කරයි කාට කරන්න බලාපොරොත්තු වෙනා ඔය දේ පිළිබඳ ආසාවක් තියෙනවා. අදුක්කම සුඛ වේදනා පිළිබඳ නොදැනීමක් තියෙන කියලා මේ තුනට සමසිත පහළ වීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. දුක් වේදනාවකුත් එනවා, පටිගියක් එනවා, දාන්නවා. සැප වේදනාවක් අපේක්ෂා කරන වෙන්න තුට ඇවිල්ලා වෙන්න පුළුවන්. ඒකට රාගානුසය රාගයෙන් මම මේක නැති කර ගන්නවා. කාමයෙන් මේක නැති කර ගන්නවා කියලා අපි ඒකට දෙන උත්තරත් දන්නවා. ඒ වගේ මේ දෙක අතරමැද අවි අදුක්කම සුඛ වේදනාවට කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකමක් වෙනවා. ඒකත් දන්නවා. ආන්නේ දැනගත්තට පස්සේ ඒ කෙනාට වේදනාව පිළිබඳ සම්පූර්ණ පොත් ලැබීමක් කරන්න පුළුවන් සම්මෝහෙන් තොරව. එතකොට ඒ කෙනාට මේ ඒ විදිහට හොයන බලන කෙනාට වේදනාව පිළිබඳව සමීක්ෂණයෙන් විමර්ශන බුද්ධියෙන් විතක්කය යොදලා ਵਿਚාරය යොදලා බලන කෙනාට රාගානුස් ද්වේෂයක් ද්වේෂ නෙවෙයි දුක් වේදනාවක් එනකොටම පටිගෙන් තරහෙන් ඒකට ප්‍රතිකාර ප්‍රතික්‍රියා කරන්න අනායාසයෙන් පෙළඹෙන ගතිය අඩු වෙනවා. අර තේිනවා මේ වේදනාව මෙච්චර දරුණු වෙන්නේ හිතින් එකට නුරුස්නා ගතියක් තියෙන නිසායි කියලා පටිඝය අහුවෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒ පුද්ගලයාට ඒ දුක් වේදනාවත් එක්ක සලසමාන්තර ගමන් කරනවා මේ පටිඝ වන්තවන ගතිය අහිං කරගන්න දකින්න ඕනේ ඉස්සෙල්ලා. මේ දස්සනා පහතබ්බා කියලා කියන එකට දුකක් එනකොටම එන නුරුස්නා ගතිය දුක තියෙද්දිම දකින්න ඕනේ දුක එන්නේ ඉස්සෙල්ලා එන්න තියෙන දුකේ දකින්න බෑ. ඇවිල්ලා ගිය දුකේ දකින්නත් බෑ. අල්ලපු gedara මනුස්සයාගේ දුකේ දකින්නත් බෑ. ඉන්නේ වාසනාවන්ත අවස්ථාව ලැබෙන්නේ මේ අස්පනා අපිට දැන් මේ කිටි කිටි ගාන දුක තියෙනකොට ඒකට තියෙන පටිගයත් තමයි පටිගවන්ත බවත් දැක්කොත් ඒ පටිගෙට ඉන්න බෑ. ඔබ වැඩ කරන්නේ නොදැනීම හරහා නොදැකීම හරහා දැකීමෙන් දැනීමෙන් බල බින්දිනවා. ඒ නිසා යෝගාවචරය පටිකවන්ත බව හෝ වේවා. එතකොට ඒ පටික තරහව ඇති වුණාට පස්සේ එයාට පටිඝානුසය මණ්ඩි බහින්නේ නැහැ. පටිඝානුසයට හේම මිදෙන්න ඉඩ තියන්නේ. එයා දන්නවා එනේන පටිඝානුසය දැනගන්නවා. ඒ නිසා පටිඝානුසය තම්පත් නොවෙන නිසා මේ චිත්තක්ෂණයේ අතීත කර්මයන් නිසා දුකක් ඇවිල්ලා තියෙනවා. මේ චිත්තක්ෂණේ අලුත් කර්ම රැස් වෙන්නේ. මත්තර නොදන්නා දුකක් ඇතිකරනද අලුත් කර්ම රැස් වෙන්නේ මොකද මේ වෙලාවේදී පටිගේ තියෙන තීන බව දන්නවා. ඒක වහයලන්න යන්නෙත් නෑ රාගානුසයෙන් යට කරන්න යන්නෙත් නෑ ආපු පටිකට බනින්නෙත් නෑ ඊවසා දරාගෙන යට හීන නූලේ වැඩ කරන පටිකානුසය දැක්කට පස්සේ ඒක අනුසය වශයෙන් තැම්පත් වෙන ගතිය නෑ. පටිකානුසයේ මණ්ඩි විදෙන ගතිය නෑ. එතකොට දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ දුක් වේදනාවකින් පෙළෙන වූ මේ ආර්ය ශ්‍රාවකයාට කාම සුඛයක් පිළිබඳව අභිනන්දනයක් එන්නේ මේ දුක ඉවරචි ගමන් ගිහලා අසවල් කාම සුඛේ විඳිනවා අසවල් අසිද්දට වෙනස් කරනවා කියලා කාම සුඛේ ගෙවම් කරන්නේ මේ වේදනාව ගෙවම් කරන්නේ කාම සුඛේ පිළිබඳ බය බැගයක්කමකින් නෙවෙයි කාම සුඛේ පිළිබඳව ලෝභකමකින් නෙවෙයි එනිසා යාට කාම සුඛේ අනුසය අනුසය පටිච්ච මේ අභිනන්දනය කරන්නේත් නැහැ ඒ ඇයි ඒ පුද්ගලයා දන්නවා හොඳටම දන්නවා කර පෙළ කර අත්පුරුද්දෙන් ඒ සූත්‍රවත් ආර්ය ශාවකෝ කාම සුඛයෙන් බැගෑවෙන්නේ නැතුව කාම සුඛයට යටත් වෙන්නේ නැතුව දුක් වේදනාව ගෙවම් කරන්න හැටි දැකලා තියෙනවා. සංසාරේ පුරාවට දුක් කෙලවරේ කාමයේ ඉල්ලපු මිනිසයා දුක් වේදනාවේ මුලැමැදාග හොඳට දැක්කට පස්සේ එයා තවදුරටත් කාමයේ ගැන බල බලාපොරොත්තුවකින් පොරොන්දුවකින් නෙවෙයි දුක් වේදනා ගෙවම් කරන්නේ දුක් වේදනා දුක් වේදනා වශයෙන්ම ගෙවම් කරලා පස්සේ එයා අදුක්කම සුඛේ ටිකක් විස්්‍රාම අරගෙනයි සුඛ වේදනාවට හෝ දුක් වේදනාවකට යන්නේ. ඒතර මේ හැම දෙකක් මැදම තියෙන මේ විස්්‍රාම ශාලාව තානායම අදුක්කම සුඛය හරියට මේ සැප වේදනාව ඔතලා තියෙන ටිෂු පේපරයක් වගේ. දුක් වේදනා ඔතල තියෙන ටිෂු පේපරයක් වගේ එක වාදනේ දැම්මට සැප වේදනා දුක් වේදනා ගෑවිලා නැහැ. ඔතල තියෙන ඒ ඔතල තියෙන කොල කැලි ටික තමයි ගෑවිලා තියෙන්නේ. මේ ගණන් කිරීම ඉවර කරලා බලනකොට ජීවිතයක් පුරා හෝ මාසයක් පුරා සතියක් පුරා දවසක් පුරා පැයක් පුරා ගත්තොත් අපේ වේදනා චෛසික වල 105ක්වත් නැහැ සැප දුක් වේදනා. 95කටත් වැඩිය තියෙන අදුක්කම සුඛ වේදනා. ඉතින් අදුක්කම සුඛ වේදනා තියෙනකොට පෙළෙන ගතිය නෑ, උදම්මන්න ගතිය නෑ. ඒ වෙනකොට කම්මැලි ගතිය තියෙනවා. නිදිමතකම තියෙනවා. පාළු ගතිය තියෙනවා. ඒකාකාරී ගතිය. නැදී අපි කරන්නේ ඒකාකාරී ගතිය වෙනකොට ඉතින් සැප හොයාගෙන යනවා. සැප හොයනකොටම දුකක් ලැබෙනවා. ඒක නිසා මොනවාක්වත් නොකර හිටියොත් ඒ යෝගාචරය බොහෝ වෙලා ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ පිළීමක් නැහැ. ප්‍රතික්‍රියාවක් නැහැ. පෙට්‍රල් පිච්චිල්ලක් නැහැ. ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කිරිල්ලක් නැහැ. පේන්න තියෙනවා. නමුත් එයාට Tamanටත් පේන්නේ හරි පාළුයි වගේ. මහා කම්මැලි වගේ. මහා නීරසයි වගේ. ඉතින් එන්නේ මේ පාළු ගතිය මිරිකට නැති වෙන බුදුහාම ලසන හොරතල් වචන තුනක් දීලා තියෙනවා. මේකට හුදෙකලාව කියපන්. මේකට විවේකයේ කියපන්. මේකට විස්රාමයේ කියපන්. අන්න එදාට ඔබ ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. එතකන් පාළු ගතියක් යනකොට නීරස ගතියක් යනකොට අපි කල්පනා කරනවා එක්ක ට්‍රිප් එකක් යන්න ඕනේ නැත්නම් නව කතාවක් කියවන්න ඕනේ නැත්නම් පත්තරේ බලන්න ඕනේ නැත්නම් රේඩියෝ එක දාගන්න ඕනේ නැත්නම් ටෙලිවිෂන් එක බලන්න ඕනේ නැත්නම් අල්ලපු ගෙදරට කතා කරන්න ඕනේ මොනවයින් හරි රේඩියෝ ටෙලිවිෂන් එක පැත්තකට හොඳයි අල්ලපු ගෙදරට කතාන කියවම අල්ලපු ගෙදර මිනිහට ඉන්න දෙන්නේ නැහැ ඒ මනුස්සයාට දුක් වේදනා දෙනවා රේඩියෝ එක නැති කොහොමඩක් අප්පච්ච කිහිපේ ඉන්න එක නුදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක ඉතින් අපි බැලුවද නැද්ද කියලා ගාණක් නැහැ. ඒ නිසා කල්පනා කරන්ඩ අපි භාවනා නොකරොත් කී දෙනෙකුට සංසාර දික් වෙනවද කියලා. අපි අඬාව ගන්නවයි කියලා කියන්නේ, කනපින්දම් ගන්නවයි කියලා කියන්නේ අර විවේකයේ ඉන්න තවත් මිනිසෙකුට කරන අසාධාරණ බලපෑම. ඉතින් මේ මනුස්සයත් භාවනා නොකරන කරුණාව ඉස්සර කරගත්ත අමනේක් නම් අනේ දුවගෙන ඇවිල්ලා කරදිල මේ මනුස්සයට උදව් කරන්න හදන ලොකු මෛත්‍රියක් කරන්නේ කියලා. මොනම මෛත්‍රියක්වත් ඇත්තේ නැහැ. මෛත්‍රිය නම් කරන්න තියෙන්නේ වේදනා විඳපන් කියන එකයි කියන්නේ තියෙන්නේ. ඔබට විඳින්න පුළුවන් විඳපන්. කෝකට පවන්සලන්ටයි නටණ්ඩයි යනවයි කියලා කියන්නේ ලොකු මෛත්‍රියක් නෙමෙයි. ඒක නිකන් හරියට මේ අඬන බබාට රබර් සූපුවක් කටේ තියනවා වගේ. ඔබට වේදනාව විඳින්න පුළුවන් පුරුවන් හරිය විඳපන්. බැරි තැන ශරීරයේ තියෙන වෙනම මේ මේ ආරක්ෂක පද්ධතියක්. එයා වැඩ බාර ගන්නවා දොස්තර අත තියන්නේ නැති තාක්කල්. නිර්වින්දන පාවිච්චි නොකරන තාක්කල්. ශල්‍ය කර්ම නොකරන තාක්කල් ශරීරය වගේ බලා ගන්නවා. ඒකට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. ඒකට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒකට කියන හෙදකම කියලා. වෙදකම නෙවෙයි. වෙදකමෙන් කරන්නේ අර පද්ධතියට ඇඟිලි ගහනවා. ස්වම්භූව සිද්ධ වෙන අභ්‍යන්තරයෙන් සිද්ධ වෙන ප්‍රතිශක්තිය අනුව සිද්ධ වෙන සුවසේවට අතර තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේගේ චරිතය පිළිබඳ හරි බුදුමාකාර පරස්පර විරුද්ධ ගතියක් තියෙනවා. බුදුරජාණන්ට හොඳටම දන්නවා මනුෂ්‍ය ශරීරයක් කියලා කියන්නේ ඒක ස්වංසිද්ධව සුව වෙන එකක් කියලා. ඒ නිසා බුදුරජාණන්ට ඕනේ නෑ වෙදකමක් කරු ජීවකෙක් හරි. බෙහෙතක් හරි. නමුත් සරුවචනන්සේ පහළ වෙන යුගයේ වෙනකොට ඒ කට්ටිය බුදුහාමුදුරට කලින් ආපු කට්ටිය කිව්වා මේ ශාරීරියේ සුව වෙන ගතිය දෙවියන් වහන්සේගේ අනුකම්පාව කියලා. දේව නිර්මාණයේ තියෙන සුවිශේෂත්වය කියලා. ඒ නිසා තුවල වෙදකම් කරන්න එපා වෙදකම් කරන එක වසලේ කිව්වා. බෙහෙත් ਸਰවසා ලේ වගේ සලකන්නේ කිව්වා. වෙදකේ ගෙදරින් පින්ඩපාතයක් ලැබුණත් විසි කරන්නයි කිව්වා. ඒ මොකද හේතුව? වෙද්දු බ්‍රාහ්මණයන්ට වැඩිය උඩින් හිටියා. සම්ප්‍රදාන කුල ලැබිච්ච කුල වාදයේදී විද්දු දෙවියෝ වෙන්න පටන් ගත්තා. බෙහෙත් අමෘත වෙන්න පටන් ගත්තා. පද්ධතිය පැවිදිච්ච අගයන් ආඩම්බරය වෙනස් වුණා. ඒ නිසා ਸਰුවචනන්සේ ජීවක හඳුනාගෙන ජීවකට රාජවෛද්‍ය තනතුර දෙනකන් ඉතෙක් කිසිම ඉතිහාසයක් නැහැ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මොකද Hindu වේදේ කැමති නැහැ යාගෙන් තොරව සුවයක් දකින්නේ. බ්‍රාහ්මණයාගෙන් තොරව වෙන කෙනෙකුට තව කෙනෙකුට සේවයක් කරන්න පුළුවන් කියලා දෙයයන් වහන්සේ යාඥා නොකර. අන්න ඒ ඒ ඒ කඩප්පුලි ගතිය නැති කරන්න බුදුරජාණන්සේ වෛද්‍ය සාහිත්‍යයට අත දුන්නා. අද ඉන්න දොස්තරලා වෛද්‍යවරු එහෙම නැත්නම් දේශි වෛද්‍ය උඟ දෙන දන්නේත් නැහැ බුදුරජාණන්සේ කියන ශ්‍රේෂ්ඨත්වය. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකෙන් මේ ශරීරයේ සුව කරගන්න පුළුවන් ශක්තිය අවතක්සේරු කරේ නැහැ මැද ප්‍රතිපදාවට ආවා. ඉස්ලාම රාජකීය වෛද්‍යවරයෙක් හඳුල්ලා දුන්නා. බේසජ්ජක්කන්දකේ කියලා පොතක් සංඝයාට බාර දුන්නා. ඒකල්ලි වැටෙලා ඒ පුළුවන් තරම් ස්වභාවික ක්‍රමයේ ශරීරයට උදව් කරපන්. ශරීරයට හෙදකම් කරපන්. ලෙඩක් ආවොත් මෙන්න මේ ටික කරපන්. කරලිවල පුළුවන් තරම් ශරීරය අවදියෙන් තියාගෙන හිටපන්. ශරීරයේ ඒ වේද ඒ ඒ රෝගයට අවධානය යොමු කරන මිසක රෝගයට වෛර කරන්න එපා. මේ රෝගී ආවේ බාහිර විෂ බීජයක් කියලා ගත්ත මේ වැරද්ද. තාමත් මනුෂයාට වද දෙනවා. මොකද විෂ බීජ කියලා ගත්ත විෂ බීජ ඔය බැක්ටීරියා, ඔය කියන වෛරස්, ඔය කියන මේ දිලීද එක මනුස්ස ජීවිතයක් ඇතුළත කෝටි වාරයක් පරිණාමයෙන් අලුත් වෙනවා. ওই මනුස්ස හොයාගත්ත හැම බැක්ටීරියා නාශකයක්ම දීර්ඝනාශකයක්ම ඒකට ප්‍රතික්‍රියා කරන ප්‍රතිචාරය නැත්නම් අණුව හැඩගැහෙන අන ලොක්ෂ කෝටි ගණන් බැක්ටීරියා හැමදාම බෝ වෙනවා. ඒකට පැය ගණනයි ගත වෙන්නේ. මිනිස්සුයකට පරිශ්‍රණයක් කරලා බෙහෙතක් කියලා දාන්න අවුරුදු 20කට වැඩි කල් ගන්නවා. ඒක කොහොමද මනුස්සය පරාදයි. බැක්ටීරියත් එක බලනකොට මනුස්සය පරාදයි. අපි උංගා කෑ ගැහුවා ඔය දිලෙන් නාසක බැක්ටීරියා නාසක හොයාගත්ත දවසේ දැන් අද පවා වෛද්‍ය විද්‍යාවට අල්ලන්න බැරි සමහර රෝග තත්ත්ව නිසා ඉස්පිරිතාල වහන්න වෙලා තියෙනවා. මොකෙන් වෙනවද දැන කිසිම වෙලාවක මොනම හිතින්වල තුවාලයක් සනිප වෙන්නේ නැහැ. ඉතින් හොදෙන් කියනවා මේ වගේ තත්ත්වයක් කරද්දී බුද්ධ ඥානසේ මොකටද මේ බේසත්‍යක්ඛන්දය දේශනා කරේ? ඇයි මේ ජීවිකයට මෙච්චර තැනක් දුන්නේ කියලා ඒක බුදුරජාණන්සාර ලෝකේ පවතින ආචාර ධර්ම අනුව මේ අනුකම්පාවෙන් කාටට උදව් කරන වෛද්‍යවරයා වසලෙක් පාටපත් කළ කරපු කතා. බෙහෙත් වලට වස ලේ සහ ශරව කියලා පටබැඳලා ඒ අර තිවිචු කුල ભેදය නගා ගන්න කිය කතාව වෙනස් කරන්න බුදුරජාණන්සේ ඉදිරිපත් වෙච්ච නිසා වෛද්‍ය විද්‍යාව හැටියට වේදනාව පැත්තෙන් බලන බුදුරජාණන්සේ මනුස්සකමකුත් තියෙනවා. වෙයි බුදුරජාණන්සේ විතර මේ කයේ Tamanට සුව වෙන්න පුළුවන් ගතිය දැකපු වෙන කිසිම ශාස්ත්‍රඥ වංශනමක් නෑ. ඔක්කොමලා කිව්වේ සුව වීම මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින්. මෞංකාර දිව්‍යන් වාසිකේ ශ්‍රේෂ්ඨත්වය ඒක කරන්නේ දෙයියෝ. කැමැති කට්ටිය සුව කරනවා කැමැති කට්ටිය සුව කරන්නේ නැහැ. බුදුරජාණන්සේ කිව්වා විවේචනන පස්සෙ දන්න කෙනා සුව වෙනවා. ලෙඩ වලට පිටිපස්සෙන් බෙහෙත් අඹාඹා යන කෙනාට යම් ප්‍රමාණයක සුවයක් තියෙනවා ඒක නැතුව කරන්න බෑ. නමුත් අසීමිත භග වාල් භාවයක් ඇති වුණොත් බාහිරේ එමන්සගේ හිත වැටෙනවා ප්‍රතිශක්තිය වැටෙනවා ඊට පස්සේ මොන බේත කෙරුවත් හරියන්නේ ඒක නිසා මේ මනුස්සයට අවශ්‍ය වෙනවා මනුස්සකම ගැන නිතර කල්පනා කරන්න බුද්ධෝත්පාද ගැන නිතර කල්පනා කරන්න මේ ක්ෂණ සම්පත්‍ය ගැන නිතර කල්පනා කරලා මේ හම් ලෙඩ රෝග නැති චිත්තක්ෂණයක් කාටවත් නැහැ කවුරු හරි හිතනවා නම් මම නිරෝගී කියලා ඒ බාලයේ අමනේ කරවෙන කවුරක්වත් නෙවෙයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ නිසා මේ ලෙඩ රෝග ගණ්ඩයක් රෝග කැදැල්ලක් වෙන මේ ශරීරයේ ඉවසා දරාගෙන වේදනාවන පසනාව හරහා ආනපානදියා බලනවනම් ඉවසා දරාගෙන ආනපන සතිය හෝ නිකන් සතිය. දැන් එළඹ සිටි ගතිය වේදනාව ඇවිල්ලා වද දෙද්දී බලහනින්න පුළුවන් ගතිය આવොත් එතන තමයි මනුස්සකම නැගිටලා හිටින්නේ. එතෙන් තමයි ප්‍රතිශක්තිය නැගිටලා හිටින්නේ. එතෙන් තමයි දැරීමේ ශක්තිය පැතිකලා හිටින්නේ. ඒ මනස තමයි <coughs> දුක් විඳින මනස කවුද කියලා තේරෙන්නේ. එහෙනම් වේදනාවට බය වෙලා දුවන මනසට කවදාකවත් අනුන්ගේ අනුන්ට ප්‍රථමාධාරයක්වත් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා චෛසික වේදනාවෙන් පෙළෙනවා, සැලෙනවා. ඒ නිසා එයාට කොරස් කටේවත් අත දාගන්න බෑ. ඉතින් එහෙම කට්ටිය වට වෙච්චාම දක්ෂ වෛද්‍යවරයෙකුටවත් ලෙඩෙකුට බේත් කරන්නත් බෑ. මොකද හැංගුම් බර කරගන්න. ඒ නිසා වේදනාදියා හැඟුම් බර නැතුව බලන්න වෙන්න පුළුවන් වෙන්න ඕන ශල්්‍ය වෛද්‍යයෙක් කෙනෙකුට. හැඟුම් බරව බැලුවොත් ශල්්‍ය වෛද්‍යවරයාට ඔපරේෂන් එකක් කරන්න බෑ. හරක් කපන තම්බි කොහොමද හරක කපන්නේ? ඌට නෑ මේක පැටව දාන්න ඉන්නේ කෙද්ද වස්සෙද්ද වැස්සියක්ද ගානක් නැව කපනවා. ඒ වගේ ඒකේ අමන ගතියක්. නමුත් මේකෙත් පුහුණුවක් වෙනස තමන්ගේ වේදනාව කෙරෙහි අන්නර වෙනස මේ වේදනාව දිහා අනුන්ගේ වේදනාවක් වගේ බලන්න පුළුවන් ගතිය මේ ඉලෙක්ට්‍රික් වැඩ කරනකොට රබර් ග්ලව් එකක් අතර දාගත්ත පස්සේ දිශීතිය ඇල්ලුවාට මොකුත් වෙන්නේ නැහැ. මොකද රබර් තාඩුවේ රබර් එකේ තියෙන ඒ සන්නායන ගතියක් නැහැ. දාලා ඇල්ලුවොත් මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි වේදනාන පසනා කියන්නේ ඒ ඉලෙක්ට්‍රික් වැඩ කරන මනුස්සයා රබර් අතර දාගන්න රබර් ග්ලව් එකක් වගේ. ඒක දාගත්තට පස්සේ ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනවා. හැබැයි තුවාල තියෙන්න බෑ මේ. දාන්න ඉස්සෙල්ලා හීල් කරලා බලන්න ඕනේ මේක ඇතුලේ හිල් තියනවාද කියලා නෑනේ අතට දාගන්න වැඩ කරගෙන යන්න පුළුවන් ඒ නිසා ඒ කෙනාට තමන්ගේ වේදනාවලත් ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා අනුන් පිළිබඳවත් හැඟීම වැඩි වෙනවා වැඩි වෙච්චාම යාගේ සුවසායක පරාසය වැඩි වෙනවා කම්ෆර්ට් සෝන් එක වැඩි වෙනවා අනික කටි කෙන්දරි ගන්න තැන වුණොත් එයාට දරාගෙන ඉන්න පුළුවන් ඒකවල ඒක තමයි භාවනාව වෙන්නේ ඊයේ දරාගෙන හිටියට වැඩිය බඩගින්නක් අද දරන්න බැරිද ඊයේ බරහන් හිටට වැඩිය තද සීතලක් අද දරන්න බැරිද? ඊයේ දරහන් හිටට වැඩිය තද වේදනාවක් අද උෂ්ණ සීතල මැසි මඳුරු කරදර අවුව වැස්ස දරා සිටීමට යෝගාවචරය කියන්නේ. පටන් ගන්නකොට නම් ඕනේ නැහැ. පටන් ගන්නකොට සාමාන්‍ය තැනකින් පටන් ගන්න පුළුවන්. දිගට දිගට කරන යනකොට යෝගාවචරය කාම සුඛයෙන් තොර වේදනාවේ නිමාව දකිනවා. පටිඝානෝසයෙන් තොර වේදනාවක් දකිනවා. ඒ වගේම කාමරාගයත් නැත්නම් මේ අපි කියමු කාමරාගේ පැත්තක දාලා සුඛ වේදනාවත් දුක් වේදනාවත් අතරමැදි වෙලා තියෙන මේ අදුක්කම සුඛේ හොඳට දකිනවා. එකක් ගෙවන් කළා අදුක්කම සුඛයට ඇවිල්ලයි දුක් වේදනාවට යන්නේ. ඒ බලන ගියාම අදුක්කම සුඛේ තමයි වැඩි. භාවනා නොකරන එකනට ඒක එනකොට පාළුවට තමයි තැවෙන්නේ. ආනාපාන සතිය වුණත් ගෙවිගෙන යනකොට පාළු ගතිය, කම්මැලි ගතිය එනවා. ඒකෙන් කියන්නේ දුකක් නැහැ, සැපත් නැහැ. ඒක ගැන නොදැනීම නිසා දුකක් කරගන්නවා. දේතනපසන සූත්‍රයේ සර්වඥයන් සඳහන් කර තිනවා යෝගා මෝඩය. පු탁ජනේ යමක් දුකක් කියන දාරිණවංශයකට සැපක් කියනවා. ආර්යයන් වහන්සේ යම දුකක් කියන දෙයකට පෘථග්ජනය සැපක් කියන නිසා මේ දුක ආර්යයන් වහන්සේගේ ලෝකේ සහ පෘථග්ජන ලෝකයේ ඔළුවෙන් හිටගත්තු ලෝකයක්. යෝගාවචරය කියන්නේ මේ දෙලොවක් අතර මැද හිර වෙච්ච මිනිහෙක් රබර් රෝල් දෙකක් අතර මැද තැලෙන රබර් ටිකක් වගේ. පට්ට යන්න තැලෙනවා. පතුරු යන්න තැලෙනවා. ඉතින් භාවනාව නිවන සඳහා නොවන කරන එක තැලෙනවා විතරයි උට සත්ත පහක ලාභයක් නැහැ. නිවන සඳහාම යන මනුස්සයන් නම් තල්ලු වෙවි තල්ලු වෙවි ඉස්සරහට යනවා. මේ අතරමැග තියෙන මේ පොඩි පොඩි කෑලි අහුලන්න යන මනුස්සයාට හැමදාම තියෙන රෝල් දෙක මැද තැලි තැලි භාවනා ලෝකේ ගත කරනවා මිසක් කවදාකවත් ඉදිරි ගමනක් නැහැ. ඒක නිසා ඒක පැත්තකට බලනකොට බුරුම සංසය කියන මේ තටමනට වැඩි කියලා කාමසුඛේ විඳපන්. ඒකට ඉවරයි. මේක නෑ යෝගාවචරකම කරනවා. ඒක කරන්නේත් නෑ චර්චුරු ගන්න. ඒකත් නිවන සඳහා නෙවෙයි කරන්නේ. මේ ලස්සන වෙන්නයි, දැනුම වැඩි වෙන්නයි, ඉගෙන ගන්න වැඩි වෙන්නයි, රෝග සුව කරන්නයි. ඒක මහා මෙච්චර වටින දෙයක් තුච්ච පහර කර ගැනීම. මේක කරනවා නම් කරපන් නිවන සඳහා එන දෙයක් විඳපන්. ඒකට සාධාරණීකරණය කරන්න පුළුවන්. තල තෙලට වේලේ මේ වෙටි කුමට වේලේ කියලා තියෙනවා. තල පැදුරේ තියෙන මේ බෙටිත් වේලේනවා. ඒ තේරුම නැහැ. ඒකෙන් තල තෙල් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයේ අසේක අරකුණයි කියලා හරියන්නේ නැහැ. තමන්ගේ ඒ වේදනාව එනකොට වේදනාව ඒක විදි විදින ශක්තිය ආවන ඒකට පරමාර්ථය තියෙනවා නිවන් දැකීම. වේදය. ඒ සඳහා පළවෙනි තියෙන දුක්ඛ සත්‍ය. මේ යක්ෂයෙකු මුවාවෙන් ව්‍යාග්‍ර දෙනුක මුවාවෙන් වේදනා කුමාවෙන් එන්නේ සත්‍යයක්. මේ සත්‍යයට මුණ දෙන ගතිය වැඩි වෙනවනම් අන්න යෝගාවචර ගතිය එන්න එන්න එන්න දියුණු වෙනවා. නමුත් ඒක උඟාක් වේදනාකාරී. ඉගෙන ගනිල්ල කැප කරන සුළු වේදනාකාරී එකක්. ඒ නිසා ගොඩාක් සුතමේ ඥානෙ ලබන්න ඕනේ. ගොඩාක් වේදනාව මැද අසාර්ථක පරියන්ක කරන්න ඕනේ. කරලා වේදනාව අඩු කිරීම හිතන්න එපා. වේදනාව කෙරෙහි තියෙන ආකල්ප වෙනස් කිරීම පමණයි සිද්ධ වෙන එකට කියනවා වේදනා විජය කියලා. මොකද්ද වේදනාව? විජේ කියන්නේ දරාගෙන ඉන්න පුළුවන් වේදනාව පිළිබඳ වචන කතා කරන්න යන්න එපා. අභිවදනය කරන්න යන්න එපා. ඉවසපම් පපුව කියලා නොකිය ඉන්න තරමට ඇඟ එකට ලෑස්ති වෙනවා. ඒ වගේම දුක් වේදනාවක් ආපු ගමන් කාමයේ පිටිපස්සේ හොයන්න තියෙන ගතිය යන ගතිය ඒක ත්‍රිසංගතියක්, දාශ ගතියක්, වාල් ගතියක්, කාවුත් කරන දේ ඒක දැනගෙන කරන්න ඕනේ. දුක් වේදනා වැඩි වෙච්ච ගමන් අපි ඒකට ගැළපෙන කාමයක් කියනවා. පිනුසිටි කින්නෝට කියනවා මේ ප්‍රශ්නේ නම් සෑහෙන්න බොණ්ඩ වෙනවයි කියලා. ප්‍රශ්නේ ඒ තරම් බරපතලයි ඉවර වෙලා තියෙන්නේ සෑහෙන්න බොණ්ඩ ඕනේ. ඉතින් ඔක්කොමලා ඉන්නේ ප්‍රශ්නයක් වෙනකන් ඉන්නවා බොණ්ඩ. ඒක නිසා කියලා තියෙනවා මල ගෙදරකදී නොබොන්නේ මිනිය විතරයි කියලා. ඔක්කොමලා හරියට කන දාටිනවා නෑ අත්තම්මගේ මරණය ගැන. හැබැයි ඔක්කොමලා බාරකට තමයි යන්නේ ඒක ලියවලා සූදුවක් කෙලගෙන බීගෙන දඟල පිටමිනිය කාපම බලනකොට මිනිය විතරයි බීලා නැත්තේ. අනිසේරම බීලා. මොකද හැම දුක් වේදනාවක්ම අපි කෙලවර කරන්නේ කාම සැපේ. ඔය රිලව්දියා බලන්න টොප් එකට වෙන්නේ. වැඩේම එච්චර තමයි. ඒකට තමයි මේ ෆයිට් ඔක්කොම තියෙන යෝගාවචරය මේ වගේ ඉතිරි සංගති වගේ ගොඩාක් අපේ RNA වල DNA වල තියෙනවා. ඒවා ක්‍රියාත්මකව දකින්නත් ඕනේ. බුදුසෙන් ඒවා පෙන්ලා දිරට බොහොම නම්බුකාර වචන වලින් ක්‍රියාත්මකට දකින්නකොට දකින්න දකින්න ඒ වගේ තියෙන ඒ නොසන්ඩාල ගති මේචල් වෙනවා. ආම්බාම් වෙනවා. කීකරු වෙනවා. අන්නේ කීකරු වෙනකොට අපිට වෙන බුදුජානක අවුරුදු 2600කට ඉස්සල සජීවමාන දරවාන වැඩ හිටියත් අපේ පෞරුෂත්වය වෙනස් කරනවා කියන. පුරුෂ ධම්ම සාර්ථි ගුණේ තාමත් තියෙනවා කියලා අපිට පුළුවන් බුදුහාමරගේ ಗುಣ කදම්බය සාක්ෂි කරගෙන මේක দমনය කරන්න. නැත්තම් දුවන්නේ කාමෙටමයි. දුවන්නේ අහල පාල කට්ටිය ඔක්කොම පටලව ගන්නයි. ඒ කොයි එක කරන්න ගියත් යෝගාවචරයක් නෙවෙයි. හුදේකලාවක් නෙවෙයි. විවේකයක් නෙවෙයි. විශ්‍රාමයක් නෙවෙයි. හැබැයි මේ තමන් මේ විදියට තමන්ගේ ආත්මය দমনය කරාට මේ බයිලා මේ බන අනුණ්ඩ කියලා අනුන් පෙලන්න එපා. කවුරු හරි පෙලෙනවනම් වහා ප්‍රතිකර්ම කරන්න. මොකද මේ මනස භාවනා කරන්න නැති කෙනෙක් වෙන්න පුළුවන් වේදනාව ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. එයා අපෙන් අපේක්ෂා කරනවා නම් 100 100ක් උදව් කරන්න ඕනේ. ඔත් ඒක ආදර්ශයට ගන්න එපා. Taman කවදාකවත් නරකයි බනවන්න. මොන වේදනාවක් කාගෙන ඉන්න පුළුවන් නම් බැරිම නම් ගිහිල්ලා කියනවා ඒකත් ඒ ප්‍රමාණයට එතකොට ඒක කරන්න බැරි කමට. ඒ එහෙම නැතුව කොහොමද දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ? ඒක නිසා අනිකුත් ආගම් වල කවදාකවත් දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා නැහැ. ඒ නිසා මිනිස්සු හරියට විවේක ගන්න ඕන වෙච්චාම නාක වෙච්චාම ඉතින් ආගම් මධ්‍යස්ථාන වලට යනවා. බුද්ධ ආගමේ නෑ ආව ගමන් කෙලිම දුක්ඛ සත්‍ය තමයි බෙදලා දෙන්නේ පුළුවන් නම් කපම් බැරි නම් කපම් බැන්නම් ඵලයක්. එසා විපස්සනා භාවනා මධ්‍යස්ථානවල හරි ලස්සන තේරිල් ක්‍රමයක් තියෙනවා. ආව ගමන් බෙදෙනවා දුක ටික. කෑවේ නෑනේ ඵලයක්. කිසිම කෙනෙකුට මොනම මායින් කිරිලක්වත් නෑ පණ්ඩිස්වාංශ කියන්නේ පණ්ඩිතරාමි දොර ඇරලා තියෙන්නේ. මෙතෙන් ආවි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි නම් ඵලයක්. උඹලට එකෙකුටවත් එන්න කියලා නෑ. ඒක හරියක් කරුණාවන්ත විදිහට පේනවත් දෙන්නේ තමන්ගේ වාජනේ තමන් අතර තියලා බෙදාන කපන් කියන එකයි කියන්නේ. ඉතින් බැලුව බැලමට පේන තියෙන මහා අකරුණාවන්තයි වගේ කැක්කමක් නැතුව වගේ. ඒත් ඒ ට්‍රේනින්ග් එක ඉවරලා යන දවසේ පස්සෙන් පස්සට යන්නේ වැඳගෙන. මොකද අම්මා අප්පාවත් අපිට මේ විදිහේ ඇත්ත සත්‍ය පෙන්නලා නැහැ. අපේ ගුරුවරු සම්පූර්ණයෙන් අපෙන් සත්‍ය වසන් කරලා තියෙනවා. දේශපාලනඥයෝ, ආර්ථික විශේෂඥයෝ, ඒ ඒ සමාජ විද්‍යාඥයෝ අපි දුක් කොන්තරත් ගන්නවා. අපිට දෙන ඡන්දය අපි ඔයගොල්ලන්ගේ දුක නැති කරලා දෙන්නම් කියලා. උන්ගේ ගෙවල් වල මරගාත මේ අපිට ප්‍රකාශයට යනවා. අපිට එක එක්කත් වෙන අපිට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා පැමිණි දුක් පැණි රසයි. ඒක දකින්න නම් ඒ දුක පෙති ගහලා පුංචි පුංචි පතුරු ගහලා පුංචි පුංචි කොටස් වලට කඩන්න මුලැමැදාග වශයෙන් දකින්න සැප වේදනාවේ දුක වේදනාවට දෙකටම වේදනා කියන තනි වචනේ පාවිච්චි කරන්න පටන් ගන්නකොට ආර්යයන් වචනමක් වෙනවා. තාම මේ සැප දුක් කියන විශේෂණ පද දෙක දානකන් අපි අපි විසින්ම කොඳුයට පෙළ නැති සත්තු බවටපත් වෙනවා. අපි තාමත් කේන්ද්‍රී ගන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දෙකම අයින් කරපු දැසේ අදුක්කම සුඛ වේදනා තේජස් පානවා. තේජස් පාපු ගමන් මධ්‍යම ප්‍රතිපදාවේ එලි පහළ වෙනවා. පෙරදක්මක් එනවා. ධම්මටිචයක් ලැබෙනවා. ධර්ම නියාමයේ තේරෙනවා. Uh, මේ ධර්මතාවයේ තේරෙනවා. ඊට පස්සේ එනවා මෙච්චරමයි බුදුන් කමුකා කිය පාර. රහතන් මඟ වහන්සේලා වැඩි පාර ඔච්චරයි. ඕක කාපට් කරන්න ඕනේ නැහැ. බින්ස් කාරෝනේ නැහැ. ওই පාරේ අනේකයි තියෙන්නේ. ඒකට මේ කිසිම ස්ත්‍රී පුරුෂ භාවයක් මොනම ආගම ධර්මයක්වත් වෙනම දෙයක්වත් ඕනේ සත්‍ය දැනගැනීමේ ආසාවයි තියෙන්නේ. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය දැනගැනීමේ ආසාවයි තියෙන්නේ. ඉතින් භාවනා කරපු පිරිසක් වශයෙන් මම හිතනවා යම් ප්‍රමාණයක් සත්‍ය අවබෝධ කරගෙන ඉන්න නිසා මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් ඒක තේරුම් ගන්න ගන්න කරබැලීමේ වගකීම වැඩි වෙනා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක පිළිබඳව කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. මේ ලැබිච්ච කෙටි කාලය ඇතුළත මේ දේවල් ක්‍රියාවත් කළ සාක්ෂාත් කරගන්න මේ ධර්මයට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනා නැත කරනවා. ශිල් දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාවනා පිළිබඳ අදාළ දෙයක් ප්‍රශ්න සූරුකෙන් මාතෘකා සූරුකෙන් මතු කරන්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් අපි ඒතාව තාජාදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ දේශනා සාම පැතිවාර સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අවසර සායන් වහන්සේ දැන් මම ආනපන සත්‍ය භාවනා කරගෙන යෑමේදී දැන් මගේ අර දැඩි මේ ඉස්සෙල්ලා හුස්ම රැල්ල නැදනේ ගිහිල්ලා ඊට පස්ව දැඩි වේදනාකාරී බවක් ඇති වුණා. ඇති වෙලේ දැඩි වේදනාකාරී බව පිටත් ඒකාග්‍රතාවයට ආවා. ඇවිල්ලා ඒ වේදනාකාරී බව නැතුණා. නැතුණාට පස්සේ දැන් කියන පස්සේ දැන් අර භාවනාවට වාඩිනාට පස්සේ දැන් ඇඟේ අර මස්පිඩ වල මේ සංකෝචන විස්තරණය වගේ ඇති වෙනවා ඇති වෙලා ඒකත් මේ එකලක් නැති වෙනවා නැතිවම ඊට අර මස්පිඩු තද කරන්න වගේ හැඟීමක් දැනට ශරීරයේ තියෙනවා අනිතර බාහනට වාඩිනු ගමන්ම අර අරමුණු වෙන්නේ එතන මේ ඒ මේ මස්පිඩු වල සැරපීම ඒක දැනෙන්නේ Tamanට අභ්‍යංගනයක් තෙල් ගාලා මසාජ් කරනවා වගේ මසාජ් එකක් විදිහට නැත්නම් වදයක් කරදරයක් කටු සමිතියකින් තලන්නා වගේ දුකක් විදිහටද දැනෙන්නේ? කරදරයක් කරදරයක් විදිහට නෙමෙයි. දුකක් විදිහටත් නෙමෙයි. මේ නිකන් ඒක තමයි මසාජ් කරනවා කියන්නේ මේක තමයි ධම්ම තෙරපි කියන්නේ. ඔව්. ඒ තෙරපි එක එන්න පටන් අරගත්තට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල් අපි කායට මේ විදිහට සුව සේවාවට ඉඳ දීලා නැහැ. අපි මේ කරත් බඳගත් හරකා වගේ එහාට මෙට ඇද්දා. දැන් විවේකය දුන්නා පස්සේ ඇඟ සම්පූර්ණයෙන්ම කැල්චාලි වෙන් කළා අලුතෙන් ඉඳලා ෆිට කරන ෆිට කරන ෆිට කරන යනවා. කාර් එකක් ෆුල් සර්විස් එකක් දාන්න. දැම්මා. ඊට පස්සේ තේනවා ඒ ඒ විදිහට දුන්නොත් පිට කෙනෙක් කරනට වැඩිය සම්පූර්ණ සුවසේවාවක් යනවා. ඉතින් ඒ සුවසේවාව සිද්ධ වෙන්නේ පස්සද්දි කියන චෛසිකේ ඉදිරිපත් වුණාට පස්සේ තමයි. ඒක ප්‍රීතිය සුඛයත් අතරමැද පීති පස්සද්දි සුඛ පස්සද්දිට ආඩපසි යමක් නොකර එයාට ඒ වැඩේ කරගන්න දෙන්න ඕනේ. මොනවා හරි අත දැම්මොත් මේ වැඩේ අවුල් වෙනවා. ඔය පුංචි කමරාර පැලට ගිහිල්ලා මේ දඩයන් කරු මස් කාලා බුදිය ගත්තට පස්සේ යකෙක් ඇවිල්ලාට දත් අතරේ තියෙන කෑලි කන්න ඕනට දත් ටික හේරම ගලවලා කාලා ලස්සන දත් ටික හිතවලා තියලා ගියා. පහවිතව තියලා පස්සේ මහගමරාලවලු මලේ අම්බේ දත් දෙක හරි ලස්සන සුද්ධ වෙලා දිනවා කවුද මේ කවුද ඩෙන්ටිස් කියලා. ඒගොල්ලෝ මන් දන්නේ නැහැ රෑ කවුද ඇවිල්ලා මේ ගලවලා කයි කරනවා වගේ දැක්ක මං උනේ කාබන් හිටියා. හොඳට හරි ගිහලා ඒලා අර මම අයියත් කරපු දේ මස් කාලා ගිහලා කට ඇරගෙන බුදියන්නවලු. යකා ඇවිල්ලා දත් ගලවපු වෙලාවේ ඇහැරුණා. හදිසිය යකා හැමතැනම දත් පිටවල ගියා. උදේ යනකොට කට පුරාම දත්ලු. මලේ ඇවවලු මොකද කියලා. ඊට පස්සේ මේ යකා දත් ගලවද්දි බය වෙලා ඇහැරිලා. යකා හැමතැනම දත් පිටවල. අරුටට වෙලියට කරන්න තිබ්බනම් වන්දියට මෙෂර්මන්ට් එක ගෙනල්ලා මෙෂර් කරලා හරි ගසලා තියලා යන්නේ. අතරමඟදී අත දැම්මනේ. යකා දත් පිටේ වගේ යනවා වැඩි. භාවනාවේදී වැඩි පටන් ගන්නතර පස්සේ යකා තමයි ඌ ශිල්පේ කරනවා මස් කාමනද ආය ලස්සන දත් හිතවල යන්නේ. අපි වෙලා තියෙන්නේ මගදී යකාට බය වෙලා. මේ යකත් බය වෙනවා, අර යකත් බය වෙනවා. යකා දත් හිතේ වගේ හැම තැනම දත්. ඉතින් මොකද කරන්නේ? යන වැඩේට යන්න දෙන්න දැන් නෑ ධර්ම තෙරපි කියලා කියනවා. ධම්ම තෙරපි කියලා විපස්සනාදී පුතුම තාලෙට තේරෙනවා. දෙන්න ඕනේ ඇඟට ඇත්ති වෙන්න මේ හැතපෙන්න. ඒ කියන්නේ හැතපෙනවයි කියලා. හැදපෙනවා කියන පස්සද්ධියට වැටෙනාට පස්සේ ඒක තමයි තේරුම් ගන්න ඕන දැන් වැඩි බාර අරන් තියෙන්නේ. උඹ පැහි වෙන්නේ නැද උඹ පැත්තකට යන් කියලා මම යාර කියන්නේ. උඹ පැහිය වෙන්න බෑ පැත්තකට යන් කියලා චින්තාමය ඥානෙට කියනවා. තර්ක ඥානෙ කියන්න ඕනේ කිසිම ධර්මයක් කියලා දෙන්න යන්නත් එපා. අරක කරන්න මේ කරන්න නැතුව මේ යන දෙයට යන්න වෙන්නේ ධර්මතාවයෙන් වෙන්නේ විය යුතු හොඳම දේ. අපේ දැනුම ගිය ගම සෙකන්ඩ් හෑන්ඩ්. ඒක රීකන්ඩිෂන්. ඔරිජිනල් එක හම්බ වෙන්නේ. ඔරිජිනල් එක වෙන්න ධර්මතාවයෙන් දෙන්න කාය ජීවිත නිර්පේක්ෂව දෙන්න. ඔයා හදලා දෙන හැමදාම සර්විස් එකක් හම්බ වෙනවා නිකන්. කරන්ට් පීටර් එක ඇතුලේ හම්බ වෙන සර්විස් එක වගේ ඒ කම්පැනි එකම ගන්න ඕනේ. වෙන කම්පැනි එක කියලා පාක් කරන්නත් එපා කාර් එක. වැඩේ සිද්ධ වෙනවා. ස්වාමීවංශ භාවනා කරගෙන යනකොට අධික වේදනාවක් ආවම ඉරියව් මාරු කිරීම පටිඝාංශයට වැටීමක් වෙනවා ස්වාමීවංශ. තමන් දන්නවනම් මේ තියෙන වේදනාවක් කළ යුත්තේ ආනාපානයි. මෙතන පුපුරු ගහන නිසා කය කියනවා කකුල දිග අරපන් කියලා. ඒ සංසිද්ධිය දිගටම දන්නවනම් අනුසයට වැටෙන්නේ දැනුමක් තියෙනවා. කය දිග ඇරියත් පටිය සතිය කැඩිලා නැත්තම් මොනම කෙලෙසයක්වත් නැහැ. සිහියෙන් යුක්තව එක කරපුවාම හරියි. හා සිහියෙන් යුක්තව ඒ ඉරියව මාර්ගපුන්ත නැවතිල්ල කරන්න කියලා. යෝගාවචරයක් වගේ නැවතිල්ලෙන් කරන්න හේතුව දන්නවා. මේ වේදනාව කය වේදනාවට කකුල කියන දික් කරපන් කියලා මම හිමීට ඒක දික් කරනවා. සැලහැප්පෙන්නේ නැති වෙන විදිහට ඒකල්ල වහාම හැකි ඉක්මනින් වේදනාව දුරවන් වෙච්ච ගමන් තුරල් වෙච්ච ගමන් ආයෙගෙන ආනපාන දාන්න. ඒකට පටන් ගන්නෙත් ආනපාන සතියෙන් ඉවර වෙන්නෙත් ආනපාන සතියෙන් මැද මොනවා තිබුණත් කෙලෙස් නැහැ. ඒ නිසා අපි දන්නවනම් මුල සුද්ධයි අග සුද්ධයි කියලා අතරමැද මොන කෙලෙසේ තිබ්බත් කද්දාක කෙලසෙන්නේ නැහැ. ඒ කෙලෙස් ඔක්කොම භංගුර වෙනවා කුඩා කොටස් බවට කැඩෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පටන් ගන්නකොට පිරිසුදුයි. ඉවර වෙනකොටත් පිරිසුදුන අපි සභාවකට යනකොට ඔක්කොම hina වෙලා කතා කරලා යනවා. සභාව ඇතුළේදී ගහ ගන්න බැන ගන්නමුත් එළියට යනකොට ආයසර සමගින සභාවෙන් වැදගත් තීන්දුව ටිකක් කරන් තියෙනවා. අපි අපි ප්‍රශ්නයක් නැහැ. සමගිය රැස් වුණා සමගිය විසිර ගියා. අතරමැදිදී බැනගත්තා ගමන් නැහැ. ඒක ඇත්තට අන්‍යෝන්‍ය අවබෝධය වැඩි කරනවා මිසක්ක යනකොට තරහ වෙලා ගියා නම් එනම් පාඩක. ඕන සිද්ධියක්, ඕන කෙලේශයක්, ඕන අත්තරද්දක්, ඕන චේතනාවක්, ඕන රාගයක්, ඕන පටිගයක් දන්නවනම් බලපින්න. දන්නා වගේම මුල මුල අග දෙක සම්‍යක් වෙනවා. මැද කක්කා. කක්කව තිබ්බ තරමට ඒ කක්කා බල බිඳිනවා. මොකද මොලේ අගේ දෙකේ කොටු වෙලානේ. අපි වරහණක් පටන් අරගෙන වාක්‍යයක් ලියන ගමන් ඒ වරහණේ මැද අර කියන වාක්‍යයට ප්‍රතිපක්ෂ ධර්මයක් ලිව්වත් පිටපැත්තේ වරහණේ වහපු ගමන් මුල් වාක්‍ය මේකෙන් තොරව කියවන්න පුළුවන්. එතකොට මේ දැන් කියනවා නැසන හොඳට භාවනා කරන වරන් ඇතුළේ දාන හැබැයි නිදි තමයි කියලා වරන් ඇතුළේ දාලා ඒක ටික ලියනවා. නැසන හොඳට භාවනා පැය 3 4 තුනක් භාවනා කරන්න බුණා වරන් ඇතුළේ දාන හැබැයි බුදි. කියලා වරාණ වහන. යෝගාවචරේ. එතියා පැය 3 4 භාවනා කරන යෝගාවචරේ කොහොන වරන් ඇතුළේ තියෙනක පස්සේ ගන්න පුළුවන් මොකුත් වෙන්නේ නැහැ. කෙනෙහිලි ක්‍රමයක් විතරයි තියෙන කියන්න ඕන එකක් කියනවා. ඒ නිසා දැනගෙන කරනවා නම් පැත්තක් යවත් කමන්නේ. යකා ගාවත් කමන්නේ. දන්නවනම් අපිට ටික ටික ටික දැනගන්නකොට ඔය ධර්ම වල ඔය තරම්ම පැංගිරියක් නැහැ. ඒ වගේම කෙලෙස් ධර්ම ඉතාමත්ම බලවත්. අපි දන්නවට වඩා උඟක් බලවත්. නමුත් අපි නිතරම අකුසල් ගැන කතා කරන්නේ. වැරදිච්ච ගැන කතා කරන්නේ. පෙරදිච්ච ඉතින් කවදාකවත් අර ධර්මයට මතුවෙන්නේ ඉඩක් නැහැ. කන බින්දවමනේ තියෙන්නේ. ඒක සාපයක්. ඒක ඌනියමක්. ඒක කැඹිරිල්ලක්. අපෝ වැරදිච්චව කතා කරන්න එපා. ඔක්කොම තොගේට පැත්තක දාන්න හරි ගිය වෙලාව සතුටින් ඉන්න පුළුවන් විතර කතා කරන්න නැත්නම් කතා නොකරන එකයි. ඒක සම්පූර්ණ මංගල කර්ම එළියට එනවා. සම්පූර්ණ ජීවිතේ හොඳ පැත්ත එළියට එනවා. අපිට හිතා ගන්නවත් බෑ. හිතා ගන්න බැරි තරම් මනුස්ස ජීවිතේ හරි වටිනවා. නමුත් අපේ අල්ලාහ් සල්ලාහ් ක්‍රම සම්ම සම්පප්පලා. ඉස්සචන කතා කරන්නයි මේ අනුන්ට මේ දුක් ගියා පෑම. දුක් ගැන විලි يعني මේ හුරතල් වෙන්න හදන ගතියේ. බොළඳයි. ඒ ඒ බොළඳ භාවයේදී කෙලෙසේ ජය ගන්නවා ධර්මතා මිලාන වෙලා යනවා. වියකිලා යනවා. මේ මිනිස්යාගේවත් සහයෝගයක් නැහැ මේ හරි පැත්තට. හරි ගියේ ගැන කියන්නේම වැරදිච්ච ගැනමයි, පෙරදිච්ච ගැනමයි. එතකොට මුස්පීන්තු. යාර ලාෆින් ජෝන්, ඩාෆ්‍රි ජෝන් මං හිතන්නේ කිරම ඇමරිකාවේ ඊට පස්සේ හවායි වල හිටියේ ඌ කියලා තියෙන ඔබ හිනහා වෙන්න හිතුච්ච වෙලාවට මයි ළඟට වරෙන් කුණු කන්දල් අරගෙන නම් එන්න එපා. එච්චරයි. ඌ ඉන්නේ කොයි වෙලාවෙත් හැමදාම දවසක හාමුදුර කෙනෙක් වගේ සමහර සංന്യാසිකගේ තට්ටේ ගාලා හැල්මටියක් අර හැම අරකිම පෙනී හිටනවා. ලාෆින් ජෝන් කියලා කියන්නේ උඹට සතුටක් වෙන්න ඕන නම් මං ගාවට වරෙන් මේ කන බින්දම් ගහන්න එන්න එපා මයි. ආපු ගමන් පොල්ලෙන් ගහනවා. මේ ගෙදර පවුල ප්‍රශ්න ගැන, ලෙඩ රෝග ගැන කතා මේ මේ පලාතර එන්න එපා. මේ උඹ කීයද ක්ලබ් එකට ගිහිල්ලා පබ් එකට ගිහිල්ලා කියපන්. මේ වරෙන් ජොලියක් දාන්න ඕන ලා. ලාෆින් ජෝන්. බුදුජානනාතේ තම වෙලා බාගෙට hina වෙලෙන එකම සාස්ත්‍රුණ වහන්සේනේ. නැත්නම් කුරුසේ කඩා හැරලා නයිබෙන ඉල්ලගෙන මිනි කටු ඉල්ලගෙන අනේ උන්දරාගේ හැටි. බුදුහාට මොනවා කරන්නේ අත මෙහෙම තියා මොකක්වත් මගේ අතේ නෑ ඕම් බලාපන්. හැබැයි ජොලියේ. ජොලියට වරෙන් පුතා අගල දාලා නෑ දුරේ. මේක ගුණයයිගේ බජව් දාන කාමරේ. ඒ දින්දුවල් දෙනවා. කියනවනේ සීදා. මේක ගුණේ අයියාගේ බජව් දාන කාමරේ සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑදොරේ. ඕන වෙනවක වරෙන් හැබැයි කුණු කන්දල් කතා කරන්න එන්න බෑ. ඊගෙන කුණු කන්දල් නැති එක නෙවෙයි. අපි ප්‍රතිපත්තියක් වශයෙන් කුණු කන්දල් කතා කරන හැකි සංඥාව ගත්තා. යෝගාවචරය වගේ ගියා ඉස්සරහට බැරි කරගෙන බෑ නම් බලන්න. අපි යනවා. ඒකට ඉන්නේ තෙද බුද්ධෝත්පාද කාලෙක විතරයි ඉන්නේ. සාමාන්‍ය වැඩි ජනතාව පස්ස පක්ෂාඝාතයි. පස්සට දෙන කට්ටිය තමයි වැඩියන්තා. ඕනේ නැහැ. සෙනගක් එක්ක යන්න ගියොත් ගමනක් කරුමයක් කියලා හිතගන්න. අඩුම වේගෙන් යන එක තමයි වේගය තීන්දුව කරන්නේ. බැරිම එක. තනියම යන්න බලන්න. ඕනේ බම්බුවක් ගහගෙන කිව්වා ගියා. ඒක තමන්ගේ වට්ටම් තම්මැට්ටා. ඒකයි මේ එකලසි මේක මේ උදේකලාදී මේ වටිනාකම තමන්ගේ මට්ටම තමයි වගේ කියනවා දෙවැන්නේකට වගේ කියන්නේත් නැහැ දෙවැන්නේ ක්ලච් එක බ්‍රේක් එක පා ගන්න දෙන්නෙත් නැහැ රිමෝට් කන්ට්‍රෝල් එකකුත් නැහැ කංග වේනා වගේ එහෙනා gediyak වගේ අනේකයි තියෙන්නේ සම්බන්ධ පසුගිය අවස්ථාවේදී මෙලි නවත්තාව දිනදි කරනකොට ඒක සම්මාසේ පූජා කරන්නේ ගණන් ගන්න එපා. හිතුවිලි එනවා. ඒවට බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියනවා. නැත්නම් thought without a thinker කියලා කියනවා. අයිතිකාරයක් නැති හිතවිලි. ඒවා පසුබිමේ තියෙන හිතවිලි නිකන් මුහුදට අයින ගියා නිතර රැළ ගහනවා වගේ. මෙහි තියෙන හිතක් තියෙන්න බෑ හිතවිලි නැතු. ඒවා වගේ කියපු ගමන් මගේ කියාගත්ත ගමන් ඒ වගේ කන්ටෙන්ට් එකකට තැවෙනවා. ඔය නිකන් අහසේ වලාකුළු යනවා වගේ යන්නයි. අහසේ වලාකුළු ගියාට අහස කෙලසෙන්නේ නැහැ. බලන්න ඉන්න ඕන කමක් නැහැ. ආවට පේනවා. ආපු වාට පේනවා. බලන්නේ බලන්න බලන්නේ ආනපාන දිහා නැන්නම් දැන් ඉතින් යන බව දකින්නවා. හැබැයි මතක තියාගෙන ඉන්න ශෝකාන්ත දර්ශනය පෙන්නවා සුඛාන්ත දර්ශනය පෙන්නවා tire වෙනසක් නැහැ. චිත්‍රපටි tire පෙන්වන්නේ ශෝකාන්තයි කියලා හෝ දුක්ඛාන්තයි කියලා tire මොනක්වත් ඉතුරු වෙන්නේ මේ චිත්‍රපට ශාලාවක් අපිට වෙන් කරන්න බෑ ශෝකාන්ත චිත්‍රපට ශාලාවක් දුක්ඛාන්ත කියලා දෙකම පෙන්වන්න පුළුවන්. ඒ වගේ මේ හිතේ ඕන තරම් හිතවිලි යන්න පුළුවන් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ වෝරී කරන එක විතරයි. නියුරෝසස් විතරයි. අවිද්‍යාව විතරයි. අනේ මගේ හිතේ ආවල් කුණුහරුපේ පහළ වුණානේ කියලා. ඒක කුණුහරුපයක් වෙන්නේ මීයා කකුණෙක් ඉඳලානේ. කුණුහරුපේ බදන්නේ කොහොමද නැත. ඒක වැරද්දක් වෙන්නේ තමන් මේ වැරද්ද කියලා ලේබල් කරපු නිසානේ. ඒ හිතවිල්ල එන්නේ වැරද්දක් ලේබල් එකතු නෙවෙයිනේ. එයා එන්නේ නිකන් හිතේ හැටි. ඉතින් ඒක මල්ලේ දාගෙන මේක සැප මේක දුක ලේබල් එක දාපම නේද අක්ඛේය සංඤී සත්ත්ව සංඤිනෝ සත්තා ලේබල් කරපු හරිය විතරයි දුක් දෙන්නේ. යන්න අරින්න පුළුවන් නම් හිතවිල්ලට හිතවිල්ලට මොනවක් කරගන්න බෑ. ඒ නිසා ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙන්නේ. මේ අහ කියන්නේ නයි මම මේ හිතවිල්ලෙමුත් දුක් විඳිනවා. වේදනාවෙම දුක් වෙනවා. ප්‍රඥාවෙම දුක් වෙනවා. හැම ස්කන්ධකෙම දුක් වෙනවා. ඒක මගේ කියාගත්තොත්. මේ වගේ හැටි පාහර ගතියමයි ඔයාලට අයිතිවාසිකම් කියන්න එපා. ඒගොල්ල කැමති වගේ පේන අයිතිවාසිකම් කියනවට නම් Taman දැනගන්න ඕනේ. ඒ කොයි යෝජනාවවත් සම්මත කෙරුවොත් විතරයි සභා සම්මත වෙන්නේ. ස්ථිර කෙරුවොත් යෝජනා ස්ථිර කරන්න එපා. යෝජනා තියුණු පළියට සභාගත වෙන්නේ නැහැ. යෝජනා මට්ටමේ තියෙන දරින්න. ඉෂ්ටිර කරපගෙනාට තමයි වගේ කියන්නේ. ඒ නිසා අපේ වැඩේ කියලා දෙන්නේ අනුන්ගේ දරුවන්ට උපන් තාතිකට අස්සම් කරන්න කියන. කොයි ළමයි කමුණා නාම කවන්නේ මගේ බන් තාත්ත වෙනුවට අස්සම් කරන්න. ඒ කිය ආරු කරන හැම කඩප්පුලිකමටම මේ තාත්ත බැනුම් ගන්නවර ඇවිල්ලා ඉන්නේ සුද්දා කියනවා. මේ දෙයන්නාංශ මෙව්වයි කියලා මේ ලේක දේවල් සියෝ වත්තට පස්සේ කරන හැම කුණු හර්පෙන්න පෞසිද්ධ කරගන්නලු දෙයන්නාංශ. මේ ළඟදී හම්බුණාලු. භාවනා කරනකොට හම්බුණාලු. හමුනට පස්සේ කවලු උඹ වාගේ මෝඩෙක් නෑ යකෝ මං දවස් තුනක් නොකා හිටියා පුදුම දුකක් නෙවින්නේ උඹ මවලා ඉන්න බර ගන්න බඩගින්නේ නේ නේ තුන් හැම දුකක්ම තෝ වගේ කියන්න එපා ඊට පස්සේ දෙයයන්ාංශ කිව්වලු මේ බිග් බෑන් එකේදී මාත් හදිසියේ පහළ වෙච්ච කෙනෙක් උඹලා ඉතින් තරම් මට බලයක් නැහැ කියලා මෙයාගේ උරහිසේ එල්ලිලා ඇඬවලු අනේ මාව බේරගනින් කියලා ඒක කියන්නේ කියලා මේ මිනිහා මගේ උරේ තෙල්ලුනා. මොකද මේ මම දෙයයන් ආංශෙත් නෙමෙයි කාගේවත් දුක් බේර ගන්නත් බෑ. ඉතින් කියනවා මට හරිම කනගාටුවක් තියනලු දුකක් තියනලු මේ දෙයියෝ මේ සියල්ලම බාර අරගෙන හැම කරන කඩප්පුලිකමටම දෙයියන්ගේ account එකට වැටෙනවනේ දැන් පව්. එයි මේ මවලා තියෙන ප්‍රෝඩාවයි, ඡටගතියයි, මායාවි ගතියයි. බුදුහාමුදුරුවෝ කියනවා ඕකට වුංකාරය කියලා නෙමෙයි කියන්න ඕනේ. ඔකට කියන්නේ විනාශකයයි කියලා. මොකද මවලා තියෙන දුකක්. මම කරේ කියලා කියන්නේ නිර්මාණශීලී හොඳ දෙයක්ම අවබෝධ කරන්නේ. මෙයාට කියන්නේ විනාශකයයි කියලා. මහා හොරායි කියලා කියන්නේ කියලා. ලෝකේ තියෙන සියලු දුක් ඉන්නවනම් ඔහම යකේ. ඔකට කියන්නේ මහා හොරායි කියලා නිර්මාපකන්නේ විනාශකයයි කියලා කියන්නේ. අපිට මේ තරහ වෙන දේකුත් නැහැ මොකද අපේ ලයිෆ් එක දෙයියු නැහැ. අපිට තියෙන පැමිණි දුක් පැමිණිලායි කියලා බුදුහාර පෙන්නපු කමෙන් දුක විග්‍රහ කරලා පතුරු ගහලා <clears throat> විමසුන්නෝනේ බලන්න ගියාම ඔය දුක ඔය වචනෙට කියනවා යකා ඔය කියන තරම්ම කලු නැහැ මොන දිල බලනකොට. යකා කලුයි හිතනකොට. යකා මොන දෙන්නේ? යකා ඔය තරම් කලු පාට නැහැ. දැන් අපි භාවනා කරද්දී දැන් කියන්නේ කම කියන්නේ භාවනා කරන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් කියන්නේ අපි කියන්නේ මාර්ගය දැනගෙන තමයි කරන්නේ. ඒත් කියලා සමා අපිට ගොඩක් වෙලාවට කරන දේ හරිද වැරදිද කියලා දන්නේ නැහැ. එතකොට දැන් අපි මේ භවනා මධ්‍යස්ථාන හිතේට දැන් අපි ආගියාට පස්සේ මේ භවනාව දිගටම කරගෙන යනකොට අපි ගොඩක් දේවල් දන්නේ නැහැ මේක හරිද වැරදිද කියලා. ඒතර අපි ඒ ගැන හිතන්නේ නැතුව එහෙමම කරගෙන යන එක නේද? සම්මත හරි. නෑ ඒක නෙවෙයි හරි දෙන්න යන්න නැතුව ඉන්න එක. දැන් ගිහලා අමාරු වැටෙන බව දන්නවනේ. නෑ දන්නේ නෑ. ඒක තමයි අමාරු වැටෙන බව දන්නවනේ. දන්නේ නැතිකම ඉඳ. ඇයි යන්නේ? මේ භාවනා විග්‍රහයෙන් කරගෙන යන්න ඕනේ. ඔව් ඒක තමයි මෙහි ඉඳලා කරන්න ගියා ඉවරනේ. <laughs> මම තේරෙන්නේ නැහැ පොඩි දේ වුණත් මීටර එක හොරයි. යන්නේ ඔයා ගොමනාවටනේ. දන්නවා මේ කබලේ ලිපට වැටෙන්නේ කියලා. ඉතින් මම මොකද කරන්නේ? යන්න කියනවා කඩප්පුලි ගහමක් කරුවා නම් එළවනවා. ඒක වෙනම කතාවක්. එහෙම කේසයක් නැති නිසා දැන් දන්නවා නම් මේ මෙතන ඉලා අඩිය තියන්නේ මඩ ගොඩක හෙරුමක වැටුනොත් ගන්න බෑ කියලා. ඉතියා මේ මට කියන්නේ මෙතන ගඟක් තියෙනවා. මට ඇස් පේන්නේ අනේ ස්වාංශමාව තල්ලු කරන්නයි කියලා කියනවා. මට තල්ලු කර දෙයි. මම කිසිම හැඟීමක් නැතුව තල්ලු කර දෙයි. මට තේනවා කුෂ්ඨ රෝගියෙක්. ඇහැ පේන්නේ නැත්නම් මැරෙන්නයි ඕනේ. ගඟ තියෙන තැන දන්නේ ඌ කියනවා අනේ ස්වාමීන් වහන්සේ ගඟට ගෙන යන මාව තල්ලු ගන්න මම තල්ලු කරනවා. ඔය මං ලව්ව තල්ලු කරව ගන්න හදන්නේ අර අර කක්ක උඩ ගිහිලා ආය යන්න හදන. ඒකල ආය හොදනවා ආය මඩි දානවා. ආය හොදනවා ආය මඩි දානවා. ඉල්ලගෙන කන පරිප්පු ගේන ඕන ඔකට. මොකද ඒකට දෙන උත්තරේ. හොඳටම දන්නවනම් දැන් මේ අනිත්‍ය දැනකට යන්නේ අමාරු වැටෙන්නත් වෙනවා භාවනා නොකරත් දැන් භාවනා නොකර බෑ ඔයාට කුඩු ගැහුවා වගේ මම ඒක ෂුවර් කරනවා අපි පළවෙනි කුඩු පුල වික්කට පස්සේ ඕක භාවනා නොකර හිටියොත් බබ මම ඩබල් දාලා ගහනවා ගහනවා ඔය එක මුලයි මට විකුණන්න ඕන පළවෙනි කුඩු පුල විතරයි ඊට පස්සේ කොයි එක ගැහුවටත් වැඩිය අහපන් කාලා ඉන්නකොල්ල දැන් ළමෝ කාලා දිනකොල්ල ගැලවුමක් නෑ නිවන් දැකලා මිසක ගලවන්නේ යන්න ප්‍රමාණ කරන තාලෙට තකතිරුකම් වලට ගෙවන්න වෙනවා. ඒ හරි ඕගොල්ලෝනේ කරන්නේ. අපි කියන්නේ මේ තම්බල දෙන දැන් බතක් කාලා. ඒතර දෙල තියෙන දැන් බැදලා බුදින භාවනා කරපන්. නැත්නම් යන්න හදන දැන් ඉසුරු සම්පත් හම්බ වෙයි කියලා නෙවෙන්න හම්බ වෙයි කියහම. යන්න ඉස්සලා පේනවනේ ඔන්න යන්න ගියාම හම්බෙන දේ. යන්න ඉස්සලා මම කියනවා ගියොත් කෙල වෙනවා. කෙල වෙනවා. ෂුවර්. කෙලවියන් කියන්නේ ඒක සාපයක්. කෙලවියන් කියන්නේ ඒ කියන්නේ නෑ කෙල වෙනවා. මොකද මාත් අවුරුදු 35ක් වෙනකන් මේ අවුරුදු 8ක්ම පරිපූර්ණක තමයි හිටියේ. භාවනා කරනවා, රස්සාව කරනවා, ප්‍රොමෝෂන් ගන්න හදනවා, ඩිප්ලෝමා කරනවා, ඔක්කොම කරනවා. දැන් ප්‍රශ්න දෙන්න ප්‍රශ්න පැනලා ගියා. උස්සලා යනකොට අපේ කය සැහැල්ලු වෙගෙන යනවා. එනකොට ඍජුව තියාගෙන හිටපු කොන්ද නිමීම ඉස්සරහට නැරිගෙන යනවා. දන්නේ නැතුව. ඒකට ආයිටයක් වෙනා ගියනට අවශ්‍ය වෙන ඇයිස මට ඒ නැසන කොන්ද ඒකයි පරිණත පැත්තේ තියාගන්න නැත්නම් ඒක නම් බැලන්ස් එක නැතුව ගියා. ඉතින් මේ අවස්ථාවේදී සමාධිස්ථාවල භාවනාව දුර්වල වෙනවා සමාධිස්ථාවල තියාගෙන ඔතන තියාගෙන ඉන්නවා කියන්නේ නැමිලා තියාගෙන ඉන්නවා කියන එකද කෙලින් තියාගෙන ඉන්නවා කියන එක. කැමති කෙලින් තියාගෙන ඉන්න එක නම් ධර්මයක් නැත්නම් මේ මේකෙදි කියන්න තියෙන්නේ මැරිච්ච මිනිස්සේ ස්වභාවික මරණොත් මෙහෙම තමයි මැරෙන්නේ. කලලේ තියෙන්නේත් මෙහෙම තමයි. රිලිවෙක් බුදින වරන්නේ එහෙම තමයි තියෙන්නේ. මේ මේ ඍජු කොන්ද තියාගෙන ඉන්නේ සතිය පිටවන්න විතරයි. සතිය පටන් ගන්නකොට උජුම් කායන් කියලා තිබ්බට රිලැක්ස් වෙන හැටි කයේ ඕක තමයි ස්වරූපය. අල්පදායන වගේ අල්පදායන ස්වරූපේ දැන් ඔය ස්වභාවික මැරිච්ච හැම තැනකම ඇට සැකිල්ල බලන්න මෙහෙම වෙලා තමයි මැරිලා තියෙන්නේ ඒ ඒ තමයි ස්වරූපේ ඉතින් ඒ ඇඟ රිලැක්ස් වෙනකොට ඒ පෝස්චර් එකට යනවා ඒ නිසා එතෙන්දී හරි සටනක් එනවා මේක තියෙන්න ඕන උජුං කායම් පණිදාය පරිමුඛං සතියං උපට්ඨපෙට්ට භාවනා හරියාගෙන එනකොට පාත්‍යනදී ආය නැගිට්ටුන ආය මෙහෙම ඊට පස්සේ කවදා හරි අපිට පුළුවන් වුණොත් නැත්තම් හිත හදාගන්න මෙහෙම නැමිලා තියෙන බව දන්නවනම් නැමිලා තියෙන බව දැන ගැනීමත් කෙලින් තියලා කෙලින් තියෙන බව දැන ගැනීමත් එකයි කියලා. නැමිලා තියෙන දැන බැලීම නෝන්ජල් ගතියක් භාවනාව කැඩීමක් පශ්චාත්තාවයක් අනම්මනම් කියලා හිතුවොත් නැමිලා තියෙන අපි වෛර කරනවා. දැනගන්නකොට කෝල ගති කෝඩු ගති පහළ වෙනවා. කෙලින් ඉන්නක හොඳයි කියලා හිතනවා. හැබැයි කෙලින් ඉන්නකොට සතිය ප්‍රකට වෙන්නේ නැහැ. කියන්නේ සතිය නිසි නින්ද යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක අතරමැදට යනකොට සක්මනේදී යෝගාවද කෙලින් යන්න බැරුව යනවා එහාට මෙහාට පැද්දෙන්න ගන්නවා. සක්මන හරියට ලයින් වේගට එනකොට පැද්දෙන්න ගන්නවා. ඒක හරියට ප්ලේන් එක යාබෝන් කරන්න හදනකොට සහලවනවා ඇඟ කිලිපලනවා. ඔක්කොටම කියනවා බෙල්ට් දාගන්නයි කියලා. කැප්ටන් කියන දේ අහන්න ඕනේ ක්‍රූ එකටත් කියනවා crew be ready we are about to take over take off කියලා. ඒගොල්ලොත් බෙල්ට් දාගන්න ඕනේ. ඉතින් ඒ ගියාට පස්සේ බැලන්ස් වුණාට පස්සේ අවිතර කමන්නේ. අතෙන්දි බෑ. ඒ නිසා අපේ හිත මෙහෙම ගිහිල්ලා අසංකාරේ ඉඳලා අසංකාරයට මාරු වෙනවා. ඒ කියන්නේ පාලනය කරන්න පුළුවන් දැනගන්න පුළුවන් තැන ඉඳලා පාලනය කරගන්න බැරි තැන මාරු වෙන දැනේදී සහල වෙනවා, ලැජ්ජා වෙනවා, බය වෙනවා, নানা ප්‍රකාර දේවල්. ලක්ෂ වාරයක් වෙන්න දෙන්න ඕනේ. සීසන් කරන්න ඕනේ. ඒ කියන්නේ ටේක් ඔෆ් කරන වෙලාවේදී හොඳට ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා නැත්නම් බය වෙනවා, වමනි දාන ගොඩක් වැඩ තියෙනවා. ගියාට පස්සේ තේරෙනවා මෙහෙම මට කොට නැමෙනවා. නැමිච්ච ගමන් කලබල වෙන්නේ නැතුව දැන් නැමුණ නැමින්න ඉන්න ඉන්න හරපන්. ඇඟට මැසේජ් එකක් දෙනවා නැමිලා තියෙන්නේ. ඒ වෙනකොට මෙතන මේ තාරකා මස් පිටුව ටික සමාට රිදෙන්න ගන්නවා. නැත්නම් මේ කොන්දට රිදෙනවා. ඉතින් ඇඟට කියන ඔබට ඕන නම් හිටපන් මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන කරන්නේ මේ දෙක හරහා අඛණ්ඩ සතියක් ගෙනියන්නයි. අකර සමාධියක් ගෙනියන්නයි. නිසා කෙලින් තියේදී සමාධියත් නැමිච්ච සමාධිය සමාධි වශයෙන් සමානයි කියලා හිතලා වදන්න හිත නැමුණා කියලා සැලුනොත් පශ්චාත්තාපුණ සමාධිය අඩු කුලේත සමාධියකට වැටෙනවා. ඒ වෙන්න දැන් මේ නැමින්නේ මම හිතලා නෙවෙයිනේ. ඒක මේ එකලසක්. එකලස එතකොට මේ සුසර වෙනකොට එහෙම නැමෙන ගතියක් තියෙනවා. පස්සේ ඒකට බය නැතුව හිටියොත් ඒකට මම දැන් නැමිලා ඉන්නේ සතියක් තියෙනවා මට සමාන්තිව ඉබේ ඒ බැලිමොට උලංග ගහෝගේ ආයෙ එනවා මෙයා. එතකොට මම සම්බන්ධ නැහැ. මම එයා සම්බන්ධ නැහැ. බොඩි නොලෙජ් එකම වැඩි වෙනවා. හැබැයි මේ අන්තර අතරමැද සංක්‍රාන්ති අවස්ථාවේදී ඒක ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී ඇඟිලි ගහන්න හිතෙනවා අපිට. කෙලින් කරන්න ඒ කරන හැම වෙලාවකදීම අර ස්වයන් සිද්ධ සිද්ධියට පමාවක් වෙනවා. ඉතින් ඒක විශේෂම දොස්තර මහත්තයා නාකින්ද ප්‍රශ්න නැහැ. තරුණයෙකුට තරුණයෙකුට වුණා නම් සීරියස් කේස් එකක්. නිකන් හිතන්න හොඳ ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා ඉස්සර වාඩිලා ඉනකොට එහෙම වැටුනොත් ඒ කෙල්ල තනුන් මට ගංගන මොනවා හිතනවාද කියලා කොච්චර සබකොලේනවද? ඒකම ලස්සන කැමති ඉලන්දාරියෙක්. ගහන බද්ද පරෙන් ගහන පටන් ගන්නවා ටිකක් කරලා ගියාම වැල මතුල වගේ. ඉතින් ඒ මනසට ඒක දැක්කහම හරියම කවදා හරි අපිට ඒක පුරුදු කරන්න ඕනේ ඒක දැක්කයි කියලා හෝ ඒක උණයි කියලා හෝ ගාණක් නැහැ මේ තමයි ශරීරය උඹට පාලනය කරන්න බැරි බවට හොඳම සාක්කය. අන්නන් ගවර්නබල් උඹට ඕන විදිහට තියන්න බෑ. පුළුවන් නම් උඹ බොඩි ෂේප් එක දාන V shape දාගෙන පුම්බගෙන ඉන්නවා. මේ ළඟදී මට හොඳට මතකයි මේ ළඟදී පොලිස්පති කෙනෙක් පෙරට්ටුව ගන්දද්දී heart attack කරලා වැටලා මහා. මතකද? කොහොම හිටියේ පොලිස්පති කෙනෙක් පෙරට්ටුව ගහගෙන ඉන්නකොට දින්න බෑ full serious attention කියාගෙන ඌ එතෙන්දී heart attack කරලා වැටලා මහා. වැටුණා වැටුණා මැරලා. නිදහස් දවසේ. ඌ මැරෙනකොට කොයි අපායක ඇඬද ඉතින් විලි ලැජ්ජාව කාලා ඉවරනේ දැන් මේ ඔක්කොමලා ඉස්සර ස්ටේජ් එක උඩ ඉඳගෙන පෙරට්ටුව ගන්න එක ඔය පොලිස් ප්‍රතියගේ බැලුවා නම් කවුද දන්නේ නැහැ තරහ වෙන්න බා කිව්වට කීයක් කී සැරයක් සායි බබා ගාවට ගිහිල්ලාද කියලා දන්නද ඔයගොල්ලෝ? පිරිත් නූල් තියෙනවා කඹ ගැට ගන්න කරන්නේ. ඒක මොකට ඉන්නේ? ගූ බයේ ඉන්නේ. ගූම ගූ බයේ ඉන්නේ. අයි මොකද පිස්තෝලයක් දීලා තියෙනවා. වෙඩි තියා ගන්න බැලුවොත් මිනිස්සු බයිනවා. අපිට පිස්තෝල නැහැනේ. අපිට ඇවිල්ලා රිලෙවෙක් ගහලා ගියත් කරන්න දෙන ගලක් තිබුණොත් ගැවුව නැත්තන් නෑ. අරුණ නැහැ ආයුධ දීලා තියෙන ඔක්කොම කරලා තියෙන අර මිනිහා වෙඩි තියලා ගියොත් ඔය මම දන්නේ මම පොලිස් කාර්යය නම් තරහයි මම හිතේ කිව්වට පිස්සු බල්ලෙකුට බැඳලා ඉන්න කට වෙඩි තියන්න තුණ්ඩ තුනක් කොනලු පොලිස් කාර්යය. බැඳලා ඉන්න පිස්සු බල්ලෙකුට වෙඩි තියන්න තුණ්ඩ තුනක් කොන. ඉතින් අර පිස්තෝලේ ගහගෙන හිටියට හදිසිය අර මනුස්සය ආපු ගමන් තිබ්බ කෙලින්ම පපුවටම ඉතින් ඒකට පොලිස් කුතියට මොකද වෙන්නේ? ආයුධ නැති මනසට කිසි ලැජ්ජාවක් නැහැ. සම්බලක ආයුධයක් තියෙනවා මම ළඟ ආයුධයක් නැහැ. කැමැත්තක් කරපන්. මේ භාවනාවට අපි යන්නේ નિરાයුධව. අපේ කය අපිට පෙන්නනවා උඹ කොච්චර සමාජ තත්ත්ව තිබුණත් පිළිබිඹුණත් ගෑනුණත් අරුණත් මේ කායින් වල නඩත්තු කරන්න බෑ. නිින්දෙදි බෑ. මරණෙදි බෑ. ඒ නිසා නිදිගෙන ඉන්න මිනිහ අල්ලතැයි. හොරට බුදින එක ෂේප් එකටම තමයි බුදියන්නේ. ඇත්තට බුදිය එක ඌ ගිහිල්ලා ඌ ඊ ලොස්ට්. මරණ පස්සේ පෝස්චර් එක පාත් ගන්න බෑ. භාවනාදී පෝස්චර් පාත් ගන්න බෑ. හැබැයි මේ මට්ටමක් එක. ඊට පස්සේ යහපැත්තට යනවා ඒකේ. ඒක එපිසෝඩ් එකක්. යහපැත්තට යනවා මේකට බය නොවෙන මේකට ප්‍රතික්‍රියා නොකරන මට්ටමට මේ උඟා අමාරුයි සමා මේ සාමූහික භාවනා රිකවරි එක ෆාස්ට් සාමූහික භාවනාවයි. තනියම කරන්න ගියොත් එහෙම උනාට පස්සේ නිදා ගන්න. කවුරුත් නැහනේ. දැන් සමාජයේ ඉන්නකොට අපි ආන්සරබල් නේ මිනිස්සු අපි මොනවා හිතයි කියලා. ඒ නිසා අපිට මේක පොසිටිව්ලි දාලා දෙන්න පුළුවන්. මෙන්න මේ එනර්ජිස් වගේ ඇතුළේ කොච්චර නැටුවත් උඹේ බොඩි එක උඹට පාලනය කරගන්න බැරි වෙනවා. මට ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහලා තිනවා හත්තට සරයක් දැන්න. ඔබ වහන්සේ නිදා භාවනා කරනකොට බෙල්ල කඩා වැටලා තියෙන. ඉතින් මොකද කියන්නේ? ඉතින් මම කියන්නේ මගේ බෙල්ල කඩා වෙනකොට ඕගොල්ලෝ ගණන් ගන්න එපා. මට භාවනා කරන්න තියෙන මෙතන විතරයි. මම ඔය කිසි දෙයක් ගණන් ගන්නෑ. හැබැයි සමතේදී ඔකට නොයා ඉන්න පුළුවන්. ධානයකට වගේ දැම්ම නොයා ඉන්න පුළුවන්. ප්‍රകൃතිය මේක නං මේක වලක් කළා හිතට කමන්නේ ෂෝ එකට නිකන් එක්සිබිෂන් ගේම් එකකට කමන්නේ මොකද මේක හරහා යන්න වෙනවා. ඒ නිසා සෝවාන් වෙච්ච මොංකල්ලාන ස්වාමීන් වහන්සේ තනියම ගිහිලා කැලේකට භාවනා කරනවා ඉක්මනට භාවනා කරා නිවන් දකින්න. ඊළඟ කිරනවා. බුදුසසුනේ චේතනාරාමීතල දකින්නවා කිරනවා. ජීවමානෝ පෙනීලා වගේ කියනවා මොග්ගලාන. කිරනවාද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ වෙන මොනවා කියන්නේ. පචලායමාන සූත්‍රයේ ක්‍රම හතක් කියලා තියෙනවා. ඔක්කොම බොහෝම බය අඩු ක්‍රමයි. මේ කෙනෙකුට මේ මේ ටික කරුවා බැන්නම් බුදියපන්. අන්තිමට කියලා දෙනවා මොනවාක්වත් අහන්න නැත්තම් සිංහ සෙයියාවෙන් බුදිය ගන්නේ මෙච්චර රාගෙන් නැගිටිනවා කියලා. ඔක්කොම හරීම මේ කිසිම මේ මේ පහන අධිකාරිය අතට යන දීපු තීන්දුව නෙවෙයි. මෙනෙහි කරපන්. ඔකට කැමැත්තක් වෙනක නැතර කරපන් මෙනෙහි කරපන්. එහෙම නැත්නම් ඇවිදලා සක්මන් කරපන් මූණ අතුට්ටියක් ගාලා හොදපන් අතපය මූණ අත ගාපන් ඈත තියෙන ආලෝක වස්තු දිහා බලපන් කරලා මේක නැගිටවපන්. කියන්නේ නිින්ද කඩපන්. සමාධිය සතිය නෙවෙයි. බැන්න කියලා බුදිය ගන්න. ඉතින් ඒ නිසා ඒ වගේම බුදුරජාණන් වහන්සේ අතු සියලු ශ්‍රාවකයන්ට චෝදනාවක් තිබ්බ තියෙනවා මේ නිගණ්ඨනාත පුද්දගේ ශාසනේ ඔක්කොමලා දවල්ට කාලා බුදිනවා කියලා. මොකද මේක නැති කරන්න නම් දිවා විහෙරනේ පොඩ්ඩක් රෙස් කරන්න ඕනේ. කියන්නේ හොඳ විවේකීව ඉන්න ඕනේ. නැත්තම් මුළු ඇඳවරුම කිරනවා. බුදිනවා කියන එක නෙවෙයි. ඒක ඒ බුදිය ගන්න කියලා කියන්නේ කාන්තාවක් නාලා කොණ්ඩේ වේලෙනකන් අවුවේ ඉන්න වෙලාවක් තියෙනවා. ඒ තරම් වෙලාවක් විවේක වෙන්නයි කියනවා. ඇඟ දිග ඇරලා තියාගෙන කරන බත්ත සම්මදේ යනකම්. බත් ටික බඩට ගිහිලා කෙමිකල් ප්‍රොසෙස් එක පටන් ගන්නකම්. නැත්තම් මේ ඔළුවට බඩ දැම්මොත් දිරවිල පම වෙනවනේ. දිරවිල පමච්චාම දිගටම ඔළුවට ලේයන්නේ අදිනවා බඩට. ඒ නිසා කියනවා දවල් මේ කාන්තාවක් ඉසවේල ඉසවේලම් කරන වෙලාවක් කවුරුත් කතා කරන්නේ විවේක වෙලාවෙටම. ඒක සර්වචන්සේ දිවා වේරණ සඳහා බොහෝ විට කලවලට යනවා. ගිහිලා ඕක ඔය ඔය මොකද්ද කියන්නේ ඒකට ශිෂිර තරණය කියලා කියනවා එහෙම නැත්නම් කියනවා ඉවචන තියෙන එක කරුවට පස්සේ ඇන්ඩයි බ්‍රයිට් ඒ නිසා මේකට ස්ථිර උත්තරයක් නෑ මේක හැබැයි හොඳ භාවනාවේදී හම්බ වෙන කඩයිමක් තමයි මේකදී අපි අප්‍රමාදයේ කියන එක සාමාන්‍ය සතිය පිනනට වැඩිය උඟක් කැපුරු අප්‍රමාදයක් මේකදී කියන්නේ හීනෙකට අවදි වෙනවා වගේ එකක් awakening into a dream තමයි දන්නව දැන් නිින්දට යන්නේ මම මේ නිින්දදී ඉරියව පවත්වනවා කියන එක හරි ලොකු අභියෝගයක්. මේ ළඟදී මම බර්ත්වල ඉන්නකොට එක්කෙනෙක් කිව්වා මේ සුදු හාමුදුර කෙනෙක් හොඳටම භාවනා දක්ෂ ජාත්‍යන්තර ගුරුවරයෙක්. හැමදාම පරියන්කෙදී නිින්ද යනවා. පස්සේ ළඟ කට්ටිය කියලා දුන්නාට පස්සේ මේ සංසිවුර ඇරියා. ඕක නිසාම. ඒක නිසාම සිවුරු ඇරලා තියෙනවා. ඒ සිවුරු ඇරෙන දෙයක් නැහැ. ඉතින් අපි සිවුරේ හිටියත් හෙළුව තියෙනවනේ. බුදුහාමුදුරු කියන බොච්චර රිදියන්දත් හෙළුව තියෙනවා. රිජුල යට හෙළුව තියෙනවා ඉතින් ඕක නෑ. නිින්ද නැතුව හිටියත් කවදා හරි ඕනින්ද යනවා. ඒක නිසා අපිට තියෙන්නේ මේ ඉතුරු කරන්න කාගවත් හිත සංසන්න නෙමෙයි භාවනා කරන්න අපිට මේ දුක්ඛඳ හරහා යන්න ඕනේ මේක විඳින්න ඕනේ අපි අනික් අය සාකි කරගෙන කණ්ණාඩියට තියාන අපි මේක කරගෙන කරගෙන යන්න ඕනේ ඊට පස්සේ ඒකට හිත පන්නට හිටිනවා. දැන් අපි පැය භාගයක් අතර කාලය අරගෙන තිනවා. ඒ නිසා ඊතාව තදාති ගාථා සජ්ජායනා කරලා. සතිවාරේ සමාප්ත කරනවා. පිටාවතා ජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සස්සං සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බතං පත්තිසියා එත්තාවතාචනම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ඉලං රක්ඛන්තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා මුනිනා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වුද්ධිනා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගම සතං සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේ සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බා Thank you.